අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඩේට් නගරේ මුල් කරගෙන මේ සංවිධානය කරගන්න යෙදිච්ච මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අද අමත වර්ෂයේ 2016 ජනවාරි මාසේ 7 වෙනිදා. ඉතින් ධර්ම දේශනාව සඳහා ශිරු දනා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒව මේව කෝ භික්ඛවේ යං කිංචි රූපං අතීතං ආගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුක්මං වා යන් දූරේ සම්තිකේවා ඊනං වා පනීතං වා තං භික්ඛුං පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි විශේෂයෙන්ම මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා කටයුතු කරනකොට මේ දිනදා ජීවිතයේ වැඩ කරන වෙලාවට වැඩිය හිත විවිධාකාරයෙන් අලුත් කර ගන්නවා ඊට පස්සේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ක්ෂණීය සම්පත්‍යක් කරගන්න නැත්නම් ක්ෂණ සම්පත්තියක් කරගන්න කාලේ උපරිම ප්‍රයෝජන ගන්න වෙනදාට වැඩිය වගවීමක් වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි අවශ්‍ය අරණ්‍ය පරිසරය එහෙම නැත්නම් රුක්ක මූල වාසය එහෙම නැත්නම් මේ ශුන්‍යagara වාසය ලබා ගන්නේ කොච්චර අමාරුවකින්ද කොච්චර විශාල පිරිසකගේ සංවිධානයකින්ද කියන එක මේ පිරිසට නැවත නැවත මතක් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම එහෙම වෙලාව ලැබුණාට පස්සේ අපිට මේ අපේ කයෙන් දෙඩක් හැදෙන්නේ නැතුව ඉඳගනින් කියනකොට ඉඳගෙන ඉඳයි. රක්මන් කරපන් කියනකොට කය රක්මන් කරණ්ඩයි. ඉතින්දා වැඩ නැවතිල කරණ්ඩයි කියලා ඒ කීකරු වෙනවා කියලා කියන්නේ බොහෝම කලාතුරක වෙලදයක්. අපි බාහිර පරිසර ලබා ගත්තාත් ඇතුළත පරිසරය අපිට ඕන විදිහට කරගන්න හැමෝටම හිතුව පැතු හිතුව පැතු කරදි ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ දේ සකස් කරගත්තට පස්සේ එහෙම නැත්නම් ඒක අපිට පේ වෙලා ජෝඩු වෙලා හාගිසිලා ආවට පස්සේ මේ ලබාගත් චිත්තක්ෂණේ උපරිම ප්‍රයෝජන ගන්න නැත්නම් වැඩිම ප්‍රමාණයක් ප්‍රයෝජන ගන්න කරන්න පුළුවන් සෑම දෙයක්ම අපි කළ යුතු වෙනවා සමූහයක් වශයෙන් ඒ වාගේම එක එක කනා පෞද්ගලිකව. ඉතින් ඒ කටයුත්තේලා දන්න මතකේ නැත්තම් සීයලවිය හැකි මතකයක් වැඩියෙන්ම තියෙන්නේ අපේ ගෞතම සරුවචන් වහන්සේ. උන්වහන්සේ ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා තමන් තමන්ගේ සාක්ෂාත් කරගත් නැති චේතෝ විමුක්තියත් චේතෝ විමුක්ති ඵලයත් ලබා ගැනීම සඳහා කරපු ප්‍රයත්නය තවත් බුදු කෙනෙකුට ඇර කෙනෙකුට හිතා ගන්න බෑ. එසේ නමුත් ඒක තවත් බුදු කෙනෙකුට වඩා පරෝජනවත් වෙන්නේ පෘථග්ජනයාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. තමන් මේ කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් කරන දෙමේ කෘත්‍යය ඒක අහන්න තාම ලෑස්ති නැති ඒක අහන්න තරම් තාම සැදී පැහැදී නැති පෘථග්ජනයෙකුට තේරෙන පරිදි මේක කියලා දෙනවා කිව්වහම ඒක බොහොම අමාරුයි මුලින් ආපු කලියකට වතුර පුරවන්න හදනවා. ඒ නිසා සරුවචන වහන්සේ මිලෝ මේ ලෝකේ තියෙන උගන්වීම් දක්ෂතා වලින් උපරිම ක්‍රම පාවිච්චි කරලා මහා කරුණාවෙන් වගේම කියන කාරණා ඉතාමත්ව ප්‍රඥාවෙන් ඉදිරිපත් කරලා මේ ප්‍රඥාවන්තයන්ට මේ ධර්මයේ වේවා කියලා දේශනා කරනකොට මේ වගේ සදී පැහැදී භාවනා කරන අය විසින් තමන්ගේ භාවනාව සාර්ථක කර ගැනීමට කළ යුතු අනුග්‍රහය වෙන් කරලා සූත්‍රයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒ අනුග්‍රහිත සූත්‍රයේ සර්වචනාංශය මතක් කරනවා යම් කිසි කෙනෙක් තමන් තවමත් සාක්ෂාත් කරගත්තේ නැති ඒ චේතෝ විමුක්ති ඵලයත් ඒ චේතෝ විමුක්ති ඵල සමාපත්තියත් ලබා ගැනීමට කැමැත්තේ මොහොතක් හරි ගත කරනවා නම් පැයක් හරි ගත කරනවා නම් දවසක් හරි ගත කරනවා නම් සතියක් හරි ගත කරනවා නැත්නම් ජීවිත කාලෙම ගත කරනවා නම් ඒක නා විශ්ින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා කළ යුතු අනුග්‍රහ තුනක් මගේ සර්වඥතා ඥාණයට වැටහෙනවා කිය කරුණු පහක් මතක් කරගන්න. ඉතින් මේ දේශනාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා මට හිතෙනවා කාටවත් වගේ ඒ කාරණා පහට හිත ටිකක් යොදලා අපි කොච්චරක් ඒකට එහෙම නැත්නම් මේ සරුවචන වහන්සේ විසින් ඉදිරිපත් කරන කාරණාවට දැනටමත් ඉදලා ඉන්නවාද කියලා පොඩ්ඩක් අපි සලකා බලන එක. ඒක අර කිව්වාගේ පුද්ගලිකව බලන්න පුළුවන්. අපිට සමූහයක් වශයෙන් එක බහලක් කට ඉන්න පිරිසක් වශයෙන් බලන්නත් පුළුවන්. ඒකෙන් පළවෙනියම සරුවචනන්සේ සඳහන් කරන්නේ අර කලින් කියාපු තාලෙට හොඳ ලස්සන ආරණ්‍ය සීනාසනයක් රුක්ක මූලයක් ශූන්‍යාකාරයක් ලැබුණා. ඒ වගේම තමන්ගේ ශරීරයෙන් කාය ශක්තියෙන් අවශ්‍ය කරන්නා වේ අනුග්‍රහය ලැබුණා. Taman මේ වැඩේට පේවීමක් වශයෙන් සීලයක පිළිහිටියේ නැත්නම් විශේෂයෙන්ම සීලය අලුත් කරගත්තේ නැත්නම් අර ලැබපු ඒ බාහිර සම්පත් වලින් හෝ අභ්‍යන්තර සම්පත් වලින් හෝ ගන්න පුළුවන් පළප්පරෝජන ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හැම කෙනාටම මතක් කරලා තියෙනවා මේ වගේ වැඩකට සම්බන්ධ වෙනකොට සීලයෙන් අනුග්‍රහ කරන්නයි කියලා නැත්නම් ඉන්නා සීලයෙන් අදි සීලයකටපත් වෙන්නේ. Taman දැන් කොතනක හරි ඉන්න කෙනෙක් නම් ඒ ඉන්න කෙනා ඊට වඩා සීලයකට ප්‍රතිතද කරගන්න ඕන. ඒකට කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඉතින් අපේක චාරිත්‍රාක් වශයෙන් වැඩමුළු ආරම්භයේදී සාමාන්‍ය නිත්‍ය පන්තිල් රකින බෞද්ධ පිරිසක් නම් පොසත අටාංග සීලය සමාදන් කරලා ඇත්තන්ට අවස්ථාවක් දෙනවා පරණ පුරුදු තාලට හිතන්න එපා. පරණ පුරුදු සාලට අපතුම් පැතුම් පවත් ගන්න එපා. දැන් සිල්වතෙක් සිල්වතියක් විදියට පවත්තන්න. ඒක තමයි හිත අලුත් කරගන්න පුළුවන් මේ කැලෑ ජීවිතේට රුක්ක මූල වාසයට ශූන්‍යාකාර වාසයට. ඒකම අනෙකුත් සිල්ලත්තන් කෙරෙහි තමන් පිහිටලා කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම ඒ තමන් සමාදන්ව රකින සීලය හැම වෙලාවෙම ආවර්ජනය කරමින් ඒක හිත අලුත් කරගන්න අවස්ථාවක් කරගන්න. ඊට දෙක තමයි මේ සුතානුග්‍රහිතය කියලා තමන් ළඟ තියෙන බෞද්ධ භාවය පොතේ දැනුම තව ටිකක් වැඩි කරගන්න අහුම්කන් දීමේ ක්‍රමය. දැන් ශ්‍රාවකෙක් වශයෙන් මේ බුදුබරට අහුම්කන් දීමේ ක්‍රමය බුදුයනාසේ දේශනා කරනවා. තමා විසින් තමන්ගේ තාම ළඟා කරගන්න බැරි වෙච්ච චේතෝපල සම්පල චේතෝපල සමාපත්‍ය චේතෝපලය චේතෝපල සමාපත්‍ය ලබා ගන්න. නිකන් නිතර අහුම්කන් දෙන්න ඕනේ. බුදුබණට ඒක බෞද්ධයන් වශයෙන් විශේෂයෙන් කියන දෙයක් නෑ බුදුචාන් වහන්සේ පවා ඒක මේ ගුරුතන් ලීලා සලකලා හැම වෙලාවෙම Taman නොදන්නා කෙනෙක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ දන්නා කෙනෙක් විදියට ධර්ම ගෞරවය ඇති කරනවා අහං නජානාමි භගවා ජානාති කියලා මට මේක තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට තේරෙනවා ඒ සමන් භාග්‍යතුන් වහන්සේට නැවත නැවත අහුම්කම් දෙන්න ඉතින් මේ බුද්ධ දේශිත සූත්‍රයක් ඉදිරිපත් කරගෙන මේ වගේ ධර්ම දේශනා මාලාවකට සදී පැදී සිට ගන්නවා කියන්නේ ඒ සුත්තමේ ඥානෙ සඳහා ඇති සාධරකම නැත්නම් සුත්තමේ ඥානෙ සඳහා කරන අනුග්‍රහය කියලා කියන්න පුළුවන්. ඒwidetilde දා කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ කෙනෙක්ෙන් තව කෙනෙකුට ශාස්ත්‍රීය ඥානය ශිල්පය ධර්මය සංවේදිනේ උනේ මේ සුත්තමේ ක්‍රමයට පමණයි. අද ලෝකේ ගොඩාක් තියෙනවා සුත ක්‍රමයට සත්‍යමය ක්‍රමයට වැඩිය දෘශ්‍ය ශ්‍රාව්‍ය ක්‍රම ඒ වගේම මේ නව තාක්ෂණික ක්‍රම ඒ કોઈ ක්‍රමයේ තිබුණත් තාමත් මේ කෙනෙක් දේශනා කරනකොට අහගෙන ඉන්නා විතර වදින්නේ තේරෙන්නේ එතකොට ඒක ගැන කියනකොට මතක් කරන්න පුළුවන් ආද විතර ධර්මය ප්‍රචලිත ධර්මය ඇහෙන අහන යුගයක් සිංහල ඉතිහාසෙම තිබුණේ නැහැ. ඒ තරම්ම අද අපට ට්‍රූප් වයිනි වල රේඩියෝ වල හන්දියක් හන්දියක් ගානේ බන. නමුත් රටේ පිරිහීම දිහා බලනකොට මොකද්ද අඩුපාඩුකුත් පේනවා. මෙච්චර බන ඇහුවත් ඒකෙන් මේ පේන තරම් ගුණයක් නැති නිසා මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ 1901 ඉපදලා 92 අපවත් වෙච්චි ඒ සතවර්ෂිතාචි පුරුෂයෙක් වශයෙන් සඳහන් කරනවා. කවදාකවත් මම දැකලා නැහැ මෙච්චර බණහන යුගයක්. නමුත් රටවිරිහෙන දිහා බලනකොට නම් මොකද්දෝ පරහක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ බණ ඇහෙන බණක් කරගෙන තිනවා ආහන බණක් නෙවෙයි. ඒක සඳහාම සතිය පැහැදිලි කරන බණ අහනවා නෙවෙයි. අපි පොල් ගාන ගමන්, බත් කන ගමන්, වෙන වැඩ කරන ගමන් බණ අහන්න ගිහිල්ලා ඒ ධර්මය පොඩ්ඩක් පහත් අත්තට දාන්න. කවදාකවත් ධර්මයේ පහත් තත්ත්වයට දාන්න බෑ තමන් පිළිනවා. ඒ නිසා ධර්මයකට අහුම්කම් දෙනකොට සුතමය නැත්නම් ශ්‍රාවක දේශක වෙනස ඇති කරගෙන ඒ සඳහාම සතිය පැහැදී කටයුතු කිරීමට අපි කියනවා ධර්ම ගෞරවය කියලා. ඒක තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනයට තමන් කරන අනුග්‍රහයක්. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය සප්පාය කරනු සපයා දීම. ඉතින් මේ සඳහා අපි හැම දවසෙම මේ වගේ පැයකට වැඩි කාලයක් ඒ කියන්නේ සෑහෙන කාලය තිබෙන සෑහෙන කොටසක් වෙන් කළා තියෙනවා. ඒ වාගේම තමයි සාකච්ඡානුගහිතය දන්න කියන ඇත්තෝ නැත්නම් ඒකට භාවනා කරන ඇත්තෝ එකිනෙකා සාකච්ඡා කරන්න ඕනේ. මේකට අපි සිංහලේ යොදනවා කමඨහං සුද්ධ කරනවා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කියලා. ඉතින් ධර්ම සාකච්ඡාවත් අර ධර්ම දේශනාවකට වඩා සමහරකට සජීවි. ඒක නිසා සිල්වන්ත වුණයි කියලා බණ ඇහුවයි කියලා නතර වෙන්න නරකයි. ඒ තමයි තියෙන ප්‍රශ්නය හෝ විශ්වාගත යුතු කාරණාව. නැත්නම් භාවනා කරනකොට Tamanට වැටහෙන දැනෙන දේ හෙලිකොට දැක්වීම, ඒ වගේම ඒ වගේ හෙලි කරන්නන්ගේ දේශනාවට අහුම්කම් දීම, විස්තරට අහුම්කම් දීම අත්‍යවශ්‍යයි. මේකෙන් තමයි මෝහත් වෙන්නේ. තියුණු වෙන්නේ ඥාණය. ඒ නිසා මේ සාකච්ඡානුගහිතා තිතා වැදගත් වෙනවා. තමන්ගේ ළඟා කරගත්ත ඇති චේතෝපල සමාපත්තියත් චේතෝපලය චේතෝපල සමාපත්තියත් ලබා ගන්න. ඉතින් මේ දෙක මේ තුන නැතුව සීලේ නැතුව සුත්තමේ ඥානෙ නැතුව සකච්ඡාමේ ඥානෙ නැතුව අපි සමතනුග්‍රහිතේ සඳහා වාඩි වෙලා භාවනා කරාට හරියන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම ස්ථාවර කළ කියන්න බෑ මේ සීලයක පිටලා නැතුව ඒකෙම මෙහිමයි භාවනා කරන්න ඕනේ මෙන්න මේකටයි හිත යොදන්න ඕනේ මෙන්න මෙතෙන්ටයි මනසකාරය යොදන්න ඕනේ කියන්නේ දන්නේ නැතුව ඒකෙම යොදාවට පස්සේ කමඨා සුද්ධ කරනකොට මෙන්න මේ ටිකයි වාර්තා කරන්න ඕනේ කියන එක දන්නේ නැතුව භාවනා කරාට අපි බලාපොරොත්තු වෙන හිතේ ඒකලස් භාවය ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය නොලැබෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මුල් තුන අවශ්‍යයි සමත භාවනාවට. වගේම විපස්සනා භාවනාවට විපස්සනා කරනකොට විශේෂයෙන්ම හිතට මතුවෙන ඒ වංචනික ෂට මායාකාරී ගති තවත් සම සමව ඉන්න පළවලේ කෙනෙක් හෝ ඊට වැඩි කෙනෙකුට හෙලි කරේ නැත්නම් ඒක බොහෝ විට පිළිකාවක් බවටපත් වෙනවා. බොහෝ විට එතන අර්බුදයක් බවටපත් වෙලා ස්ථානීය ක්‍රියාවක් බවටපත් වෙලා එතනම කරකැවෙන්න පටන් ගන්නවා. ඉතින් කවදා හරි ඒක විපස්සනා කරනකොට ධර්ම දේශනාවකදී අහුනොත් ධර්ම සාකච්ඡාවේ තමයි ඉදිරිපත් කරගන්න පුළුවන් වුණොත් අර මෙතෙක්කල් භාවනාවේ හිර වෙලා තිබුණ එක ඒ දෙකම එකපාරටම පිපෙන්න වගේ මලක් පිපෙන්න වගේ ලොකු ධෛර්යයක් ඇති ගන්න. නිසා විපස්සනාවක් කරන්න ඕනේ. හැබැයි අර මුල් තුන ඇතුව. හැබැයි ඒ වගේම තමයි හොඳට සීලයක පිළිපදලා හොඳට බණ දාන්නවා. සාකච්ඡා කරන ඥානෙකුත් තියෙනවා. හැබැයි භාවනා කරන්නේ නැත්තම් ඒත් වැඩන්නේ. ඒත් ඒ දෙන්න අපුඩයක් අහන අත් දෙක එකතු වෙනවා වගේ ඒ දෙක එකට යදුන් නැත්තම් බලන්න. ඒ නිසා සීලානුකහිතේ සුතානුකහිතේ සාකච්ඡානුකහිතේ සමාධි අනුකහිතේ විපස්සනා අනුකහිතේ කිය අනුග්‍රහ පහක් ਸਰවචනාංශේ අපට කරුණාවෙන් දේශනා කළා තියෙනවා. ඒකෙදි මේ භාවනා කරන කෙනාට විතර මේ සුතානුග්‍රහිතය කාටවත් පළපරෝජන කියලා දෙන්නේ නැහැ. භාවනා කරන එකට බුදුරජාණන් වහන්සේ දෙන ධර්ම කරුණු ටික හරියට බෙහෙත් ටික දීලා ප්‍රතිවාප ටික දීලා ඒක පාවිච්චි කරන්න මෙන්න මේ වෙලාවට කියලා කැමරට පස්සේද කැමරට ඉස්සලද මෙච්චර මාත්‍රාව තියෙන්න ඕන දවස් මෙච්චරක් පාවිච්චි කරන්න ඕන කියලා ඒ කියලා තියෙන එක ලෙඩ නොවිච්ච කෙනාට බෙහෙත් ගන්න නැති කෙනාට ඒ කොලේ වටිනාකමක් නැහැ. ඒ වගේ තමයි බුදුහාමතුරු දේශනා කරපු මේ ධර්මය ඒ භාවනා සඳහා යොදන්නේ නැත්නම් සමත විපස්සනාව සඳහා අහ කියන්නේ නැහැ. නමුත් සමත විපස්සනාට යෙදෙන කෙනෙකුට තරම් ඒක අදාළ වෙන ගතියක් නැහැ. නිසා මේ කරන්නේ සාමික වශයෙන් සහ පෞද්ගලිකව ධර්ම ගෞරවයක් ඇති කරන කටයුතු කරනවා වගේම ධර්ම රත්නයේ පැවැත්ම සඳහා අපි ජීවිත පරිත්‍යාගයෙන් කරන සාසනික අනුග්‍රහයකුත් වෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ මේ ධර්මයට සම්බන්ධ වෙන වෙලාවේ ඒක ලොකුම ලොකු කැපකිරීමක් අපි මේ කරන්නේ. මීට වඩා කැප කර ප්‍රශ්නකුත් ඇත්තේ නෑ. ඒ නිසා ඒ කාලයේ උපරිම ඵලපරෝධන ලබා ගන්න ඒක සඳහා මේ සාදර ගතිය ධර්මයේ සඳහා තියෙන මේ සාදර ගතිය ඒක අපි ධර්ම ගෞරවය කියලා කියනවා. ඒ තරම් උතුම් සම්පත්තියක් ඇත්තේ. ධම්මෝ විනානත්ති පිතාච මාතා. තමන්ට ධර්මයේ මෙන් තොර ධර්මයෙන් එහා වෙන මවෙක් පියෙක් නැහැ කියලා තියෙනවා. ඒ නිසා අපි මේ ධර්මයත් එක්ක ගත කරනකොට ඒක අපිට උපයාස අපයාදී යුතු උපරිම ධනය උපයලා දෙනවා. ඒ නිසා අපි අනික් වෙලාවල කෝක වෙතත් ඒ බණක් අහන වෙලාවේදී මුළු හදින්ම කන් යොමලා හිත නතු කරගෙන ධර්ම ගෞරවයෙන් අහනවා නම් ඒකේ පුති ඒ පුතලාගේ ජීවිතයට හැබෑ වෙනසක් ඇති කරනවා. ඉතින් අන්න ඒ වගේ ධර්මයේ කියන එක ධර්මය හුම්කන් දීම කියන එක ධර්ම දේශනාව කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ සඳහා ඇසු ඇසු ඇසිය යුතු කොටස් ගොඩක් තියෙනවා. අපිට දැන් තේරවාදේ වගේ අපි ගරු කරන නිකාය ගත්තොත් අපිට කෙලින්ම ਸਰවඥ ධර්මයේ තියෙනවා. ඉතින් මේක විතරයි තේරවාද ශාසනය විතරයි අපිට එහෙම කුට්ටිය පිටිම හම්බෙලා තියෙන්නේ ඒ මොකද සංගායනා පහකින් හයකින් මේක පෙරලා පෙරලා පෙරලා පෙරලා ඇවිල්ලා අපිට වැඩි භාෂා දන්න අපිට වැඩි බුදුහාමරන්ට කිට්ටුවෙන් ජීවත් වෙච්චි ඉතිහාසයේ ජීවත් වෙච්ච අත්තු මෙන්න තේරවාදී ත්‍රිපිටකය කියලා අපිට ගන්න තියලා කියනවා. ඊට පස්සේ ඒ ත්‍රිපිටක පොත්වලට අර්ථ විස්තර විග්‍රහ කරන අට අටුවා කතා කියලා කියනවා. ඒ වගේ දෙගුණයක් විතර පොත් මිටියක් අපේ ලංකාවේ ස්වර්ණමය යුගයේදී අනුරාධපුර යකේදී ලියවිලා තියෙනවා. එහෙම ඒ සංග්‍රහයක් මුළු ලෝකෙම නැහැ. ඒකේ දෙකක් තියෙනවා. එකක් තමයි ඒකට පදනම් වෙලා තියෙන ਸਰවචනාංශිකේ ශ්‍රී මුක දේශනා. ඒක කාටවත් ඒ වගේ හම්බ වෙලා නැහැ. ඒ හම්බ වෙච්ච එකට සැදී පැහැදී සිටගෙන පුස්කොළ පොතක මේ පන්හිදකේ ලියපු එවුවා මේ ආපු එක පුස්කොළ පොතට වඳින තරමට අපි ගෞරව කරනවා. සමහරවිට බුද්ධ වචනේ නෙවෙයි බුද්ධ වචන දීපු අටුවාව එහෙම නැත්නම් අර්ථකථනය. ඒක කියන්නේ හොඳ පඬිතැත්තෝ උන්ට ධර්ම පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනා අරක කියවලා නොතේරෙන කෙනාට ලියනවා. ඒක නම් පන්සල් භාෂාවෙන් තියෙන දේ සාමාන්‍ය භාෂාවට දානවා කියලා ගුරුමින් කියන්නේ. මුද පන්සල් භාෂාව වෙනම දෙයක්. ඒක අධ්‍යාපනය සඳහා වෙන් වෙච්ච උගතුන්ට පඬිතයන්ට වෙන් වෙච්ච භාෂාවක්. ඊට පස්සේ එදිනදා ජීවිතේ භාෂාවට දාන්න ඒකට අර්ථකථන කරන්න. නමුත් මේ පඬිතියෝ කොච්චර අපෙන් ඈතද කියනවනම් ඒ පඬිතයන්ගේ භාෂාව තේරුම් ගන්න තවත් ටීකා ලියන්න වෙනවා. ඊට පස්සේ ටීකා යුගයක් ආවා. ඒ ටීකා යුග ගොඩක් උනේ බුරුම රටේදී. ඊට පස්සේ ටීකා වල තියෙන වචන ශබ්දකෝෂ බවට පත්කරන කෝෂ ග්‍රන්ථ ටිප්පණි වශයෙන් ඉඳ පටන් ගත්තා. ඉතින් මේක තව යනවා. තාම ඉවර නැහැ. ඉතින් ඒ නිසා ඒ තරම් තියෙන තොගෙන් ඒ අටුවා ටීකා ටිප්පණි පැත්තට ගියාම ඒක භාෂා ශාස්ත්‍රය අතින් බලනකොට ව්‍යාකරණය අතින් බලනකොට කෙනෙකුට ජීවිත කාලයක් ඇතුළත කරලා ඉවර කරන්න බැරි තරම් විශාල දැනුම් සම්භාරයක්. ඉතින් දැනුම් සම්භාරයේ විචාරද දැනුම සඳහා, ශාස්ත්‍රීය දැනුම සඳහා, දාර්ශනික සඳහා, ව්‍යාකරණ සඳහා, භාෂා සඳහා ඒ ටීකා ටිප්පණි වල තියෙන දේවල් වලට බැස්සොත් මහසાગරයට බැසවක්. කෙලවරක් කරගන්න බෑ. ඉතින් එතකොට අපිට බුද්ධ වචනට යන්න වෙලාවක් නැහැ. අටුවාවට යන්න වෙලාවක් නැහැ. ඉතින් අද තියෙන ওই දෙපැත්තෙම යෙදෙන යුගයක්. ඉතින් ඔය ලංකාවේ 2000 2500 ජයන්තියට පස්සේ යම් ප්‍රබෝධයක් ඇති වුණා. ඒ ප්‍රබෝධයක් ඇති වෙනකොට රාජ්‍ය අනුග්‍රහය සහ හිටපු ඒ වකට හිටපු මේක පිළිබඳව අවශ්‍ය තියෙන ඇත්තෝ මේ ටීකා ටිප්පණී අටුවාව වලට තමයි ගොඩාක් තන දුන්නේ. එනිසාගේ ශාස්ත්‍රීය වශයෙන් ලොකු ප්‍රබෝධයක් ඇති කරා මිනිසුන්ට ආයෙත් මුල මතක් වුණා. හැබැයි බොහෝම සුළු පිරිසක් තමයි කෙලින්ම බුද්ධ දේශනාවට අත තිබ්බේ. ඒකට ගියේ පල්ලෙහා පැත්තේ ඉඳලා උඩහට. ඒ නිසා භාෂා දැනුම දිනුනා, ශාස්ත්‍රීය ඥාන දිනුනා. නමුත් ඒ ඇත්තෝ කෙලින්ම බුද්ධ වචනෙට ගියා අඩුයි. ඒ විතරක් නෙවෙයි, ඒ ලියන ඇත්තෝ භාෂා දැනුම ඇති ලොක්ක වුණාට බුද්ධ වචනේ ක්‍රියාත්මක කරලා ඇතුළට බහලා ඇතුළෙන් බලපු කට්ටිය නෙමෙයි. පිටින් බලපු කට්ටිය. ඉතින් ඒ නිසා ඒ ඇතිවෙච්ච ප්‍රබෝධය තුල යම් ප්‍රමාණයක බාහිර බුද්ධ ශාසනය තත් බුද්ධ ආගමේ වෙනසක් ඇති වුණා බුද්ධ ජයන්තිය. නමුත් ඒත් එක්කම පුංචි පිරිසක් කෙලින්ම බුද්ධ වචනේ හදාarලා බුද්ධ වචනේ බැහැගෙන ඒ බුද්ධ වචනේ ඉඳලා මේක විග්‍රහ කරන්න පටන් ගත්තා. ඒක මේ පොල් ගහක ගොබේ වගේ මදේ වගේ බොහෝම සුළු පිරිසක් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මේ අපි ඉපදිලා තියෙන ඔන්න යුගයට. අපි අයිනකොට මේ ලෝකෙට බුද්ධ ජාන්ති ඇවිල්ලා උත්පත්ති කච්චු ගහලා ඒවා පිළිබඳව අටුවා ටීකා ටිප්පණි ගන්තිපද ඕන තරම් අද තියෙනවා. ඒ වගේම ඊටාම සුළු පිරිසක් මොකද්ද බුද්ධ ජානන්සේ මේ දේශනා කරලා තියෙනෝ මේ භාෂා රසයේ විතරද මේකේ තියෙන්නේ සාහිත්‍ය රසයේ විතරද මේකේ තියෙන්නේ දාර්ශනික රසයේ විතරද මේකේ තියෙන්නේ නැත්නම් පුද්ගලයාට පෞද්ගලිකත්වයේ වෙනසක් පරිණාමය අපි නතර වෙච්ච තැනලා ඉදිරියට ගමනක් තියෙනවද කියලා බලන පිරිසකගේ දියුණුවක් තියෙනවා. ඒ පිරිසේ තියෙන එක ගතියක් තමයි ඒක විය යුතුම නෑ නමුත් සාමාන්‍ය එකක් තමයි ඒගොල්ල කෙලින්ම සූත්‍ර පිටකේ තමයි බයි. එතකොට ඒ අතන්ට නිකන් හරියට ඒ බුරුමේ අපේ පන්සිංශ කියන විදිහට ඒ බුද්ධ දේශිත පාලි භාග මාලාවකට අහුම්කම් දෙනකොට බුදුචානන්සේගේ සිවුරේ සුවඳ එනවා. කෙලින්ම හරියට බුදුහාමුදුරුවෝ ගාව ඉන්නවා වගේ. අර අටුවා ටීකා ටිප්පණි වලට යනකොට ශාස්ත්‍රීය දැනුම පැත්තෙන් ලොකු විසරදකමක් ලැබුණට අර බුදුරජාණන් වහන්සේගේ හේවණේ ඉන්නවා සිවුර ළඟ ඉන්නවා වගේ ඒ ගතිය අඩු අඩුකමක් තියෙනවා. නමුත් ඒ පුද්ගල චරිතවල හැටි. සමහරුන්ට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. බුද්ධ ආගම පිළිබඳ PhD තමයි ඕන කරන්නේ. බුද්ධ ආගම පිළිබඳ ඩිප්ලෝමා ගන්න. බුද්ධ ආගම පිළිබඳ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ගොඩක් අප කැපෙලා වැඩ කරනවා. හැබැයි ඒකත් අගේ ජීවිතයේ පෞරුෂත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිකන් කලෙමුණි නමල වතුරක් කළා වගේ. ඒක නැත්නම් වාහනේ පිටින් සායමක් ගෑවා වගේ. ඇතුලේ නරක් වෙලා තියෙන එන්ජින් එක එහෙම තමයි. එමතර බුද්ධ දේශනාවට කියලා බුදුහාමුදුරුත් එක්ක කිලින්ම ගනුදෙනුකට බැස්සා වගේ. ඇත්තටම අපි ගනුදෙනුකට බහින්නේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලාත් එක්කයි. මොකද බුදුරජාණන්ගේ පොත් ලිව්වේ නැහැ. බුදුරජාණන්ජෝ කටපාඩම් කළා අපිට දුන්නෙත් නැහැ. ඒවා දුන්නේ ධර්ම සංගායනා කරපු ස්වාමීන් වහන්සේලා අන්න ඒ ටිකත් එක කටයුතු කරනකොට අර අර ශාස්ත්‍රීය ධර්ම විසිකරන්න යන්න ඕනේ කොහොනේ භාෂා දැනුවත් ඕනේ නමුත් අපිට 아무තු ඒ කිරි රහක් ලැබෙනවා ඒක බුදුචානන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ බණ භාවනා කරන බුද්ධ වචනේ පාවිච්චි කරන කෙනා මේ Tamange හරකගෙන් පස්කෝ රසය ලබන කෙනෙක් වගේ අර පොතේ පතේ දාන පිටපස්සේ අනේකන අනුන්ට හරක් බලන බත් බැලේක් විතරයි. එයාට පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ කුලිය හම්බ වෙනවා දවසේ අන්තිම වෙනකොට. නමුත් කිරි කියන්නේ මොනවද? දී කිරි කියන්නේ මොනවද? වෙඩරු කියන්නේ මොනවද කියලා රසය ලබන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඕනේ නම් ඒ බුදුජාණන් වහන්සේගේ පස්කෝ රසය ධර්මයෙන් රසය ලබන්න ඒක නාමේ සූත්‍ර වලට බහින්න ඕනේ. එහෙම නැත්නම් ඒ සූත්‍ර ජීවිතේ බණ භාවනා කරන්න ඕනේ. එතකොට අපිට 아무තු තාලයකට බුදුහාමුදුරුවොත් එක්ක නෑකමක් හට ගන්නවා. ඒක බුදුජානකෙක් කැත නැතුව මාසුරුකමකින්තරව එම කටයුතු කරන කෙනාට සාක්‍ය පුත්‍ර සාක්‍ය දීතා කියන නම් දෙක දෙනවා. එයා සමගේ පුතේ සාක්‍ය වංශයේ පුතේ සාක්‍ය වංශයේ දුවක් නැත්නම් සාක්‍ය සිංහ කියන නම දෙනවා. ඉතින් පුත්‍රයන්න්ට අවශ්‍යයි. ඒ ඒ විදිහට තමනුත් ශාසනයට වැඩක් කරලා තමුණු ශාසනයෙන් වැඩක් අරගෙන මේක බබළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපි මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන බණ භාවනාවක් කරගෙන මේ කරන දේශනාවල අපිට පුළුවන් ප්‍රමාණයෙන් ඒක අපි හිලි කර ගන්න අතර අපිට මේ ශාසනයේ තියෙන මේ පස්කෝ රසය ගණ්ඩායි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ධර්ම දේශනය තමන් කරන සත්‍යක්මන් භාවනා පරියංක භාවනා සහ එදින්දා කටයුතු සම්බන්ධ වෙන විදිහට එක පාර්ශවයකින් යෙදিলা කරන්න බෑ. අහුම්කම් දෙන්නත් ඕනේ. නමුත් ඒක ශීබුද්ධියෙන් අහගෙන යොදා ගන්න හැටි තේරෙන්නේ නැත්නම් ධර්ම සාකච්ඡා කරන්න හැටි සම්බන්ධ වෙන අනුපාර්ශවයට දේශක පාර්ශවයට වැඩිය ශ්‍රාවක පාර්ශවයට අයිති වෙන එකක්. ඒ විවෘත ආරාධනාව තියලා මම කැමැති හඳුන්ලා දෙන්න ඒ ඉසල්ලා ඉදිරිපත් කරපු ඒ pāli වාග්මාලාව ਸਰවචනන්සික pāli වාග්මාලාව උපුට ගන්න ලද්දේ මේ පේන පුණ්ඩූපම සූත්‍රය කියන සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ අයිති සූත්‍රයක් ඉන්නේ අපේ පොඩි ආමතුරෝ පිරිසත් එක්කත් කතා කරලා මේ සූත්‍රය ඉදිරින් තිබ්බා. ඒ නිසා කාට හරි මේ දේශනා කරන දේවල් පිළිබඳව නැවත පොත්පත් අවශ්‍යලා පොත් පෙරලා බලන්න ඕනේ නම් සංයුත්ත නිකායේ බුද්ධ ජයන්ති ඒ ඛණ්ඩ වර්ගයේ කියන තුන්වෙනි පොතේ සඳහන් වෙලා තියෙනවා මේ පේන පින්ඩූපම සූත්‍රය. ඉතින් ඒක පේන පින්දුපම සූත්‍රය කියලා මේකට නම දුන්නේ ਸਰවචනාංශයේ මේ සූත්‍රයේ නිදර්ශන පහක් ගෙනර පහනෝ ඒ පිටස්සන පහෙන් පළවෙනිම මුලින්ම ගෙනහැර පාන්නේ මේ පේන පින්දුව කියලා කියන්නේ අපි පෙන පිඩ කියලා කියන්නේ. ඔය වක්කඩ පෙන නැත්නම් ගංගවතුර කාලයකට බොරදියත් එක්ක යන පෙන පිඩු මම හිතනවා ගඟක් අයිනේ ජීවත් වෙන කොටසරම් බතක් කරන මිනිස්සෙක් දකිනවා. අන්නේ පෙන පිටකට සම්බන්ධ කරලා තමයි විස්තර කරන්නේ. දැන් දන්නේ නැති කෙනෙකුට නම් ඍජුපෝම් කැලක් හිතා ගන්න. දැන් කාලේ තියෙන ඍජුපෝම් කැලක තියෙන ඔය බුදුහාමරෝ පෙන්වන අතර පේන පින්ඩූපම කතාව තමයි. ඉතින් සර්වචන්නාංශයේ අයෝධ්‍යා නගරේ ගංගාන ගඟ අසබඩ සංඝයාත් එක්ක වැඩ ඉන්න වෙලාවක ඒ ගංගා අරමුණු කරගෙන මේ සංඝයාට එතන තියෙන උපමාවක් ගෙන අර පාළ පෙන්නනවා. මහණි යම් විදියකට මේ ගංගේ ගහගෙන යන පෙන පිටක් ඥානවන්ත පුරුෂයෙක් දකීද විනිවිද දකීද සිහිනුවණෙන් කල්පනා කරයිද එසේ දකින්නා වූ ඒ විදිහට විනිවිද බලන්නා වූ ඒ විදිහට නුවණින් කල්පනා කරන්නා වුණාට කරන කෙනාට ඒ පෙනපිඩ ඒක රික්තකයක් බව. ඒකේ හිස් දෙයක් බව, තුච්ඡ දෙයක් බව. මේකේ සාරයක් නැති බව තේරෙනවා. ඒක ලස්සනට දෙයක් වගේ පේනවා. ඈතින් බලනකොට බොහොම හුරු බූටිවට මීමැසි පොදියක් වගේ ලස්සන දෙයක් වගේ පේනවා. නමුත් ඒක හොඳට බලන්න හිටියොත් ඒක විනිවිද්දොත් එහෙම නැත්නම් ඒක අල්ලන්න ගියොත් කුඩු කුඩු කුඩු ගාලා ඔක්කොම කැඩලා යනවා. එතන යෝනිසෝමනසිකාරය කියන යහ කල්පනාවේ එහෙම නැත්නම් පුළුල් කල්පනාවකින් එහෙම නැත්නම් විප්ලවීය ක්‍රමයට මේක දිහා බැලුවොත් මේක තුච්චයි මේක ඇතුලේ ගණ්ඩ කුඩු කරලා ගන්න හෝ මොකක්වත් නැහැ මේක රිත්යි හිස් අසාරයි සාරයක් නැහැ ඉතින් මේ උපමාව දීලා සරුවචාන්සේ සඳහන් කරනවා ඒ වාගේම දැන් මේ භික්ෂුන් වහන්සේට මතක් කරනවා යම් කිසි භික්ෂුවක් අන්නේ වගේ තමන්ගේ මේ රූපකය අපි ගන්න මේ ඕලාරික අත්තපටිලාභය කියලා සමාජලාට සඳහන් කරලා තියෙනවා. මේ කැබලි කොට කන ආහාරයෙන් යැපෙන මේ ඕලාරික අත්තපටිලාභයේ දිහා අර විදිහටම බැලුවොත් අර විදිහටම නිජ්ජායති විනිවිද බැලුවොත් ඒ වගේම යෝනිසෝමනස් කරෝති යෝනිසෝ උපපරික්ඛති යෝනිසෝමනස් කා නෝනින් ඉස්සලා බැලුවොත් මේ රූපේ නැත්නම් මේ රූප ස්කන්ධය කියලා ගත්තොත් මේ ඛණ්ඩ වර්ගයට ඇතුල් කරලා තියෙන එක නිසා මේ රූප ඛණ්ඩේ අර පෙන පිට වාගේ ඒ රූප ඛණ්ඩේ මේකේ රිත්යි මේක තුච්චයි මේක අසාරයි ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට රූපේ පිළිබඳව හොඳට බලන්න වෙලාවක් හම්බ වෙනවනම් ඒක විවිධ දකින්න පුළුවන් වෙලාවක් හම්බ වෙනවනම් නුවණින් සලකා බලන්න වෙලාවක් හම්බ වෙනවනම් බලලා රූපය පිළිබඳව වැටහීම අංග සම්පූර්ණ වෙන්න වෙන්න. ඒකේ තියෙන රික්තක භාවය, තුච්ඡ භාවය, පහත් භාවය, ඒ වගේම හිස් බව වැටහෙනවා. යම් කිසි කෙනෙක් මේ රූපයට ඇලි ගලි වාසය කරනවා නම් ඒ කියන්නේ යා මේක හරියටියට දැකලා නැහැ. විනිවිදලා නැහැ. මේක නුවණින් කල්පනා කරලා නැහැ. රූපේ දැකිය යුතු ඒ 11 ආකාරය දැකලා නැහැ. ඒක නිසා ඒක නා දැනගන්න ඕනේ. යම් කිසි කෙනෙක් රූපේ කෙරේ දැකීමේ ඌන භාවයක් හිස් බවක් ආංශික බවක් තියෙනවා නම් විනිවිද බලන ක්‍රමයක් දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඥාණයෙන් මේක සලකා බලන ක්‍රමයක් දන්නේ නැත්නම් එයාට බැලුව බැලමට රූපයේ තියෙන හැම පැතිකඩක්ම පේන්නේ ඒක හරියට මැණික් ගැන දන්න කෙනා මැණික දුන්නට පස්සේ ඒකට විදුලි ආලෝකයේ යටතේ බල්බයක් හරි දීලා හැම පැත්තටම පෙරලා පෙරලා පෙරලා පෙරලා පෙරලා බලනවා ඒකේ පැලිරක් ගිහිලා තියනවාද එහෙම නැත්නම් මේක මේ බොරු ප්ලාස්ටික් කැල්ලක්ද කියලා මිලදී ගන්න ඉස්සෙල්ලා ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා ඒක බලනවා ඒ බැලීම විකුණන්නට කරන හා නින්දාවක් හෝ මැනික අව탁සීරු කිරීමක් නෙවෙයි රූපය ගැන බලනකොට අපිට හිතලා තියෙනවා ඒකයි අපිට තියෙන පටලැවිල්ල. මේ රූපේ විනිවිද බලන එක රූපයට කරන නිද්දාවක්. අද රූපේ පහත් කොට සැලකීමක් කියන අදහසක් අපි ළඟ තියෙනවා. ඒ නිසා අපි රූපේ ඈතින් බලලා ඒක පිළිබඳ ඉන අදහස ආලවට්ටම් කරනවා මිස මේක බලන්නේ ඒ වගේම බැලීම උච්ඡේදවාදයක් විදියට නාස්තික දෘෂ්ටියක් විදියට මෙච්චර ලස්සන මේ රූපේ කැතපැත්තෙන් බලනවා කියලා අසුබ පැත්තෙන් බලනවා කියලා අසාර පැත්තෙන් බලනවා කියලා අනාත්ම පැත්තෙන් බලනවා කියලා සරුවචනාංශයට දික්කටම බැනුම් අහන්න සිද්ධ වුණා වැඩ ඉන්න කාලෙම. හොඳකට තිබුණේ එතකොට සරුවචන් වහන්සේ ජීවිතයේ මධ්‍යම යාමේ භද්‍ර යවුණේ කලු කෙස්සතුව ජීවිත ඔදයක් සහිතව හිටියා. ඒක නිසා ඒ දොස් කියාපු ඉසපැහිච්ච නිකට පැහිච්ච බමුණෝ බුදුජාණන් වහන්සේ මේ හිත කලකිරලා බණ කියනවා කියන චෝදනා කරේ නැහැ. මොකද හිත කලකිරලා බන කියන්න 60 පණින්න ඕනේ. බුදුන්සේ 60 පණලා තිබුණේ නැහැ. බොහොම තරුණ වයසේදී මේ තාම පොඩි එකකුත් නෙවෙයි. දේශයක් මහ පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන 76 ගේ හයිය තියාගෙන ඒ එච්චර පුරුෂකයක් නෙවෙයි. මහා පුරුෂකයක් තියාගෙන බුදුන්සේගේ තරුණ පුරුෂකායෙන් තමයි බණ කියලා කියන්නේ. මේ රූපේදී හරියට බලනවා නම් මේ රූපේ විනිවිදිනවා නම් මේක යෝන්සෝ උපපරික්ඛේය නෝනින් කල්පනා කරලා බලනවා නම් ඒ බලපු කෙනාට පැතිකඩ ටික හරි හැටියට පෙනුනොත් ඒ පේනවත් එකම මේකේ තියෙන තුච්ච භාවය පේනවා රිත්ත භාවය පේනවා අසාරක බව පේනවා කියන. ඉතින් මේක තමයි මේ සංඝයා වහන්සේලාට දේශනයක් වශයෙන් බුදුරජාණන් සහිත ඉදිරිපත් කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ රූපය අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බලන්නේ. අපිට මේ තියෙන රූපය අතීත වශයෙන් තිබුණේ අද තියෙන තත්ත්වෙ නෙවෙයි වෙනස් තත්ත්වයක. ඊටාම පුංචි දරුවෙක් නම් එයා යම් කිසි වයසකට එනකන් එයා රාගය උපදවන්නේ නැහැ. කාමය උපදවන්නේත් නැහැ. එයා ළඟ තියෙන సౌందර්යය විතරයි. ඒ වැඩිවියපත් වුණාට පස්සේ ඒ කාමවස්තුක් වඩපත් වෙනවා. ඉතින් ආර පේනවා මේ පුංචි වයසේදී එකිනා නෙවෙයි දැන් ලොකු වුණාට පස්සේ යකා වෙලා. ඊට පස්සේ කොච්චර පෙන්කෙලියක් කාමයේ දඟලුවත් පස්සේ දත් හැලෙනකොට යන්නේකට පැහෙනකොට රැලි වැටෙනකොට ඔය කියන උපමට්ටමත් නැහැ. ඒ නිසා මේ වර්තමානයේ මේ තියෙන රූපේ නම් සමහර විටක సౌందర్యාත්මක පැත්තෙන් හෝ කාමී පැත්තෙන් හෝ බාලියාතින් හෝ මොනවා හරි වටිනාකමක් තියෙන වෙන්න පුළුවන්. ඒක රූප සුන්දරී තරගයකට ඉදපත්ලා දිනන්න පුළුවන්. එහෙනම් මේ බාරයිස්ලීම් තරගයකට ගිහිලා දිනන්න පුළුවන්. නැත්නම් කවුරුත් එක රණ්ඩු කරලා ගහ බැනගෙන දිනන්න පුළුවන් ගැතිය නිසා වර්තමානයේ පේන්න පුළුවන්. නමුත් ඊට ඉස්සලා තිබුණ තරිතා පස්සේ හරි බැලුවොත් මේ වර්තමාන මොහොතේ වුණාට ඒක ඉස්සර හෝ අනාගත වශයෙන් මේ රූපය කියන එක විශ්වාස කරන්න බැරි නිසා තමයි රූපෙට රූප කියලා කියන්නේ. රුප්පතිති රූපං. මේ தත්වෙන් නඩත්තු කරන්න බෑ. ඉද්දන ගතිය, රුප්පන ගතිය, වෙනස් වෙන ගතිය මේ රූපේ තියෙනවා. ඉතින් මොකේද වෙනස් වෙන්නේ? ඍතු ගුණයට වෙනස් වෙනවා. ආහාරයට වෙනස් වෙනවා. චිත්ත tattya අනුව වෙනස් වෙනවා. කර්ම ශක්තිය අනුව වෙනස් වෙනවා. එනිසා දැනට තියෙන එකේ නම් හිත ගන්න බඳ ගන්න සුළු ගතියක් Taman තුල හෝ Taman ප්‍රිය කරන දේ නාතුන තියෙන්න පුළුවන්. නමුත් එයාගේ කර්ම ශක්තිය අනුව ඊගාව මොහොතේ මොනවද වෙන්නේ කියලා. එයාගේ චිත්ත tattya කොයි වෙලාවෙ පෙරලා යනවද කියලා. එයා ගන්න ආහාරයක් වශයෙන් කොයි වෙලාවෙ පෙන දාලා මැරලෙයිද කියලා. එහෙම නැත්නම් හොඳ ආහාරයක් ගත්තොත් බල සම්පන්න වෙයිද කියලා. එහෙම නැත්නම් ඍතු ගුණ වෙනස් වීම නිසා ඊතුමේ ආබාධ මත මොන වේද කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා මේ රූපයේ පරිණාමය අතීතනාගත පච්චුප්පන්න කියන කාලානුරූප පරිණාමය නොදැක්ක කෙනාට විතරයි රූපේට ඇලී බැඳීමක් ඇති කරන්න පුළුවන්. එයාට අමතක කරන්න වෙනවා අතීතනාගත ගතිය වර්තමානයේ තියෙන එකට අපි එක්කෝ සමහර රූපෙට ප්‍රිය වෙලා මාන්නය ඇති කරගන්නවා. සමහර අප්‍රිය නිසා අවමානයත් ඇති කරගන්නවා. ඒ දෙකටම මේ වරදොල තීරුම් ගැනීමට හේතුව මේ රූපය පෙරලමින් යන එකක් මේ දකින්නේ එක ජවනිකාවක් විතරයි. එක පැතිකටක් විතරයි කියලා ඒකේ හොඳ හෝ නරක ගතිය අනිත්‍ය දෙයක්, රූපණ වෙන දෙයක්, කම්පණ වෙන දෙයක්, වෙනස් වෙන දෙයක් කියන එක කාටවත් හිතෙන්නේ. යම් කෙනෙක් ඒ රූපයක් අල්ලාගෙන දැවෙනවා නම් පශ්චාත්තාප වෙනවා නම් අසහනයකටපත් වෙනවා නම් අනිවාර්යයෙන් මෙයා මේ වර්තමාන තියෙන එක සදාකාලිකයි කියලා හිතන්නම ඕනේ රූපය පිළිබඳව අසහනශීලී වෙන්න. යම් කිසි කෙනෙකුට මේ රූපේ පෙරලිමින් අනේකක් මේ වර්තමානයේ පෙන්වන එක ජවනිකාවක් විතරයි කියලා දන්නවනම් ඊගාව මෙතේ හොඳට යයිද නරකට යයිද කියලා කියන්න බෑ. ඒ නිසා ඒ රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් තෘෂ්ණා කරනවා නම් නැත්නම් මනලාරයට වැඩිය මං හොඳයි හොඳ නෑ නැත්නම් මගේ කිනාරයට වැඩිය හොඳයි මෙයාට වැඩිය හොඳයි කියලා ඒ මාන්නය මනිනගතිය එනවනම් එතන මේ දැන් තියෙන මේ රූපය මමයේ මාගේ ආත්ම වශයෙන් ගන්නවනම් අනිවාර්යයෙන් මේ වර්තමාන තියෙන පැතිකඩ ස්ථිරසාර නিত্য සුඛ සුභ කියලා ගණ්ඩම ඕනේ එයාට මේ එහෙම බලන කෙනාට අතීතනාගත වශයෙන් කල්පනා කිරීමම නිග්‍රහයක් වෙනවා කැමති නැහැ දකින්න අතීත අනාගත වශයෙන් ඒකයි කේමාව බුදුජන බුදුජනසේ දකින්න යන්න අකමැති උනේ මොකද රෝචන්සේ නිතරම රූපේ ආදීනව කියනවා කේමාව මුළු රටම පිළිගත්ත මේ පංචකල්යාණේ යුක්ත කෙනෙක් ඉතින් මෙච්චර මේ මිනිස්සුන්ට ලක්ෂයක් මිනිස්සුන්ට හොඳ නම් මේකට බයින්න බුදුහාමුදුර ගාවට මොකටද යන්නේ ගිහිල්ලා බැනුම් ආන්නේ මොකටද කියලා ඉතින් කට්ටිය කොච්චර කිව්වත් ওই කොච්චර කතා කරුවත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ මෙහෙමයි ඔක්කොමලා මේ අගය කරන දේ කාලයකට පස්සේ පහළ වෙන යුග පුරුෂයෙක් මේ කල්පයකට පස්සේ එනිසා යන් කියලා කිව්වට හොඳ ඥානවන්ත අම්මන්ඩි හැබැයි යන්න කැමති නෑ මොකෝ ලක්ෂිකුත් එකක් මිනිසුන්ගේ ජනාදරයටපත් වෙලා තිනවා බුදුරජාණන්සේ රූපේ තුච්ච කංචේව රිත්ත කංචේව අසාර කංචේව කායති කියලා කියනවා. ඉතින් මෙයා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරුවේ එයාට වඩා ලස්සන රූපයක් මාලා පෙන්වුවාට පස්සේ මෙයා මුළු ලෝකෙම බලන්නේ රූපේ ලස්සන පැත්තෙන්. ඒ නිසා දැක්කා. හරි මට වැඩිය මේ බුදුහමතර පවන්තලන්ට පාද පරිචාරිකාවක් විදියට මට වැඩි ලස්සන ගෑනු ඉන්නවනේ ලෝකේ කියලා. එයා කිව්වා හිතාගත්තා ආපේ කොහොඳයි. මෙයාගේ මොන මේ මෝස්තරේ මම ඉගෙන ගන්නද කොහොමද මෙයා හිත ගන්න ගන්න කියලා බලන්නේ අර අරකටම හිත දාගෙන බලාගෙන හිටියා මොකද යාට මුළු ලෝකෙම කතා කරන්නේ මේ රූපලාවන්‍ය පැත්තෙන් විතරයි ඒ වයසේ හැටි ඉතින් මුද්‍රාංශ මේක බලලා අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් මේකට ඒ රූපයේ පෙරලෙන්ටි ඩයරියා පෙරලෙන්ටි ඩයරිනකොට අස්තර විස්තර වශයෙන් බලන කිනාට ඒක පුංචි වෙනසක් සිදු වුණත් පුදුමාකාර විදිහට පේනවා අපි දැක්කොත් අපි කිව්වොත් මේ මණිකක් බලන කෙනෙකුට හොඳට ඒකෙම ඇහැටි අහන විදුලි ආලෝකයේ නැත්තම් සූර්ය ආලෝකයේ පැතිකොටින් දෙනකොට ඒකේ පුංචි පැලිරක් ගිහලා තුනත් එයා දන්න වටිනාකම වැටෙනවා මණිකේ පුදුම විදියට. ඉතින් ඒ නිසා යා හොඳට බලනවා. ඉතින් මේක තමයි අපි භාවනා විදිහට කරන්නේ. මේ මනාප වෙන රූපයක් අමනාප වෙන රූපයක් කොයි හිත තමයි තිබුණත් මොකක් හරි එක රූපයක් අරගෙන ඒක දිහා හොඳට බලන්නේ. ඒ නිජ්ජායනය කියලා වචනේ කෙලිම සරච්ඡන්සේ පාවිච්චි කරනවා. විස්තර වශයෙන් බැලුවොත් විතරක් යාට තියෙනවා බලාන ඉන්න පැතිකඩ බලන්න ඉස්සල වෙනස් වෙනවා. බලන බැල්ම මේ නිජ්ජායනය කියන එක බැල්ම ඉතාමත්ම තියුණු නම් යාට පේනවා මේ බලාන ඉන්න තරම්වත් නැහැ පෙන පිටක සුරුසුරු සුසු ගාලා නිතරම කැඩි කැඩි කැඩි කැඩි යනවා වගේ බලාන ඉන්න තරම්වත් රූප රාමු දෙකක් එක ළඟට එක සමාන වෙන්නේ එහෙම නැතුව රූප රාමු නෙවෙයි වීඩියෝ ෆිල්ම් එකක් හදන්න පුළුවන් තරම් එක්කෙනෙක්ගේ රූපේ තියෙනවායි කියලා කවුරුහරි කියනවනම් එයා ඒ බලන මිනිහෙක් නෙවෙයි එයා මේ රූපෙට කැදරකමින් කටයුතු කරන කෙනෙක්. ඉතින් ශාමික භාවනාවට නිජායනය පාවිච්චි කරනවා. ජායනය නිජායනය කියන වචනය සමත විදර්ශනා ක්‍රම දෙකට කියනවා. ලක්කන උපනිච්ඡාන එහෙම නැත්නම් පච්චනීක ධම්මේ ඡායන. ලක්කන උපනිච්ඡාන කියලා කියන්නේ මේ බලාන ඉන්න වස්තුව අපි ගත්තොත් ආශාස් ප්‍රසවාසය හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ වශයෙන් හොඳට ලං වෙලා බලනකොට ඒකේ තිබුණු ගතිය වෙන දෙයක් බවට පත් වෙනවා. බොහොම ඉක්මනට අනිත්‍ය ලක්ෂණය මතු කරනවා. හොඳට බලන්න හිටියොත්. ඒ නිසා මේ බැලීම ඒ අරමුණට රිංගීම නිසා ධාමත්ම සමීප වෙන ලෝකෙ ඔක්කොම අමතක කරලා ඇහක් පිට ඇහක් තියාගෙන දිගටම ඒක මතුවෙන්න බලලා බලාන හිටියොත් චීක්‍රින් වෙනස් වෙන කර කියනවා ලක්කන උපනිච්ඡානය කියලා. ඒකේ තියෙන මේ වෙනස් වෙන සුළු ගතිය, එසේ වෙනස් වීම බලා සිටීම දුකක්. එසේ වෙනස් වීම බලා සිටීම වෙහෙස කර දෙයක්, නිෂේධනය කරන දෙයක්. ඒ නිසා දුකක්. ඉතින් ඒ නිසා මේක මම කියාගන්න, මගේ කියාගන්න ඕනකමක් ඉන්නේ. ඒ නිසා හුදුවට මේ නිජ්ජහාණය විපස්සනා පැත්තෙන් කෙරුවොත් එයාට ලක්කනප නිජ්ජහාණය සිද්ධ වෙනවා. සමත පැත්තෙන් කෙරුවොත් පච්චනීක ධම්මේයි ජායති කියන විදිහට ඒක හරියටියට දැක ගන්න බැරි මේ රූපේ පිළිවත් වෙන කාමච්ඡන්දය. නැත්නම් ව්‍යාපාදේ. නැත්නම් භාවනා කරගන්න බැරි මේ නිින්ද. එතන මේ අතීත අනාගතයට දුවන උද්දච්ච කුක්කුච්චය. එතන මේ භාවනා ක්‍රමේ හරිද වැරදි කියලා කියන මේ සැක. කියන මේ නීවරණ ධර්ම පංචනික ධර්ම නැති කෙරුවට පස්සේ ඊට රූපේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි රූපයක නිජ්ජහයනේ තමයි සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ලැබෙන සමාධිය. ඉතින් මේ සමාධිය ගන්න බුදුරජාණන් වහන්සේ කරේ කේමාව ඉදිරි පිට එයාටත් වඩා ලස්සන තරුණ රූපයක් මවලා ඉබේම ඇදෙන්න සකස් කරලා එච්චර උනන්දුවෙන් බලනකොට ඒක වෙනස් වෙන්න ඇරියා. වෙනස් වෙනකොට එයාට බන තේරෙන්නේ වචන. නමුත් මේ තියෙන රූකඩේ පේනවා. එතකොට තේරෙට පටන් අරගත්තා. ඒකට කාන්දම් බලයක් තියෙනවා. බලාන ඉන්නකොට ඉන්නකොට අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අතීත තිබුණ රූපය මේ වෙනකොට වයසක කෙනෙක් බවටපත් වෙලා අන්තිමට කඩා බිඳගෙන යනකොට එයාට අර මාන්නේ තිබුණ එක රූපය පිළිබඳ ආශාව තිබුණ එක මේක මමයේ මාගේ කියන ගතිය අර රූපේ වියෝ වීගන යනකොට විලල් වීගන යනකොටම නැති වෙන්න පටන් අරගත්තා. ඒක නිසා ඕනෑම වස්තුවක අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බලන්න යෑමේ ඒ වස්තුවේ අත්‍යන්ත ලක්ෂණ දැනගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මෑත කාලෙදී සිද්ධ වුණේ භෞතික විද්‍යාවේ අපි ඉස්කෝලේ යන කාලේ අපිට කියලා දුන්නා මේ දේවල් කැටි ගැහෙන ක්‍රමයට තමයි අණු කියලා කියන්නේ. ඒක සමාන පරමාණු රාශියක එකතු ඡායට 90ක් කියලා සඳහන් කරනවා. ඒ 90ට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ඊට වෙනස් වෙන මූලද්‍රව්‍යයක නැති. ඒ නිසා විද්‍යාවේක අඩු කරලා රිඩක්ෂනිසම් ආපෝහ ආදීන් පින්නවා මේ හයිඩ්‍රජන් කියන දේ අණුවේ හීලියම් කියන දේ අණුවට වැඩිය සම්පූර්ණ වෙනස් කියලා. ඉතින් ආවර්තිතාවග හදලා මේ පැත්තේ කෙලවරේ හයිඩ්‍රජන් හීලියම් තියලා යහ පැත්තේ කෙලවරේ හයිඩ්‍රජන් තියලා අපිට කියනවා මේකේ සන්නායක ස්වරූපේ බලන්න අණුක භාරය බලන්න මේකේ වායුද ඝනද ද්‍රවද බලන්න කියලා අපිට උගන්වනකොට ඉතින් අපි ඒ දවස්වල බොහොම කටපාඩම් කරා මේ එක එක එක එක මූල ද්‍රව්‍ය වල අණු ඊට පස්සේ ඊට පස්සේ හිතුවා මේ දෙයයන්ාංශේ ලෝකයේ හැදුවේ අණු ටිකක් ඒ අණු එක එක තාලට කොට ගන්න එක මනුස්සයර කරත හැකි. හැබැයි මූලිකම පදනම ගොඩනැගිල්ලක gadole වාගේ අණුව තමයි කියලා ඒ තමයි භෞතික විද්‍යාව. නමුත් පස්සේ අණු වෙනවා මේ අණුව හැදිලා තියෙන්නේ පරමාණු කීපයක් එක විදිහකට හැද ගහිලා. ඒ නිසා මේ අණුවට වැඩිය පරමාණුවේ ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ඒ ආවේනික ලක්ෂණ බලන්න හිටියොත් පේනවා ඒ පරමාණුව ක්‍රියා කරන චරිතයක් යාලදී. අපි එක එකනට චර්චාවක් තියෙනවා වගේ එයාට හැසිරීම රටාවක් තියෙනවා. පණ නැහැ. පණ නැති වුණාට හැසිරීම රටාවක් තියෙනවා. බලන්න ලස්සනයි. ඊට පස්සේ කිව්ව නෑ දෙයයන් ආශ්‍රමයේ මේ අණුව නෙවෙයි පරමාණුව කියලා. ඒ පරමාණුවාදය බොහොම ලොකු දෙයක්. ඊට පස්සේ අණුක බහරේ 230 ගහන 40ට විතර නගිනකොට අර අණුවෙන් ඉබේම කොටස් වැగిරෙන්න පටන් ගත්තා කිරණ වශයෙන්. ඒක දැක්කට පස්සේ පිරුණා මේ 90 කියන එක ඒකකයක් වුණාට එහාට පාලනයකින් තොරව ඒ හුඟක් ලොකු වුණාට පස්සේ කෑලි හැලෙන්න ගන්නවා. ඒක දැක්කෝ මාරි කියුරි ඒක දැක්කට පස්සේ ආට ඉතින් Nobel Prize දීලා ඔක්කොම කරලා කිව්වා. 90කට නිත්‍ය අනුකභාරයක් නැහැ. යම් කිසි ප්‍රමාණයකට ලොකු වුණාට පස්සේ ඉබේම පරමාණු පිටක් කරනවා. කිරණ පිටත් වෙනවා. ඒ කිරණ අනුව මේක වෙනස් වෙනකන් පස්සේ දැන් ඔන්න කියන්න පටන් අරගත්ත මේ එක කිරණයක් තමයි පුංචි මේක. ඒක බලන එක තමයි ඒ දවස්වල තිබුණ අපි ඉස්කෝලේ යන කාලේ තිබුණ විශාලම විද්‍යාගාර එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ලෝකෙට දක්ෂම විද්‍යාඥයෝ මේ කිරණ පිළිබඳව හොයන්න පටන් අරගත්තා. ඊට පස්සේ බලන්න බලුවා කිරණ එක જાතියක් නෙවෙයි. එක එක જાති තියෙනවා. ඊට පස්සේ විද්‍යාගාරයි විද්‍යාඥයෝයි දෙපාර්තමේන්තුව හැදිලා හොයන්න පටන් අරගත්තා. හොයන අනිකාට පස්සේ ඒ එක එකක් ඇතුලේ තව තව කොටස් කැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒ පුංචි වෙන්න වෙන්න අණුවට වැඩිය පරමාණු පරමාණුට වැඩිය කිරණ කිරණට අතර තියෙන කුවක්සරේ මේ ළඟ බොහොම ශීඝ්‍ර වෙනස් වෙනවා. ඒ අනේ ඒක අනිත්‍ය භාවය හිතාගන්න දැන් අණුව කියන එක මේ පීරිසයක තියලා පෙන්වන්න ඕන. මොකද ඒක රිද්දක් ගොඩක් මේ පේන පින්ඩ උපමා. පරමාණුවට ගියාට පස්සේ ඒක ලුංගක් ලොකු කරන්න ඕනේ මේ රිද්ද ඇතුලේ ක්‍රියාකාරකම් කරන පුංචි ඒකක වගේක් තියෙනවා. ඒකට පරමාණු නැත්තම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදන්න ඕන. ඒක බැලුවත් ඒක සෑහෙන වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන කිරණ වලට ගියාට පස්සේ ආලෝකයේ වේගයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක දිහා බලාගෙනකොට ඒගොල්ලෝ අවුරුදු ගාණක් පරිශන කරනකොට කිව්වා යම් විදියකට යම් කිරණයක වේගය බලන්න ගියොත් ලෝකෙට ලොකුම විද්‍යාගාරට දාලා ඒකේ බර දැනගැනීමේ හැකියාව නැති වෙනවා වේගය විතරමයි පුළුවන් මේකට ಗುಣ දෙකයි තියෙන්නේ බරයි වේගයයි වේගය බලන කෙනාට බර බලා ගන්න බෑ යන්ත්‍රය හැදුවොත් බර බලන්න වේගය බලන්න බෑ ඒ නිසා අණුවක් දිහා බැලීමේ ක්‍රම දෙකක් තියෙනවා කාලය සහ දේශය කියලා කාලයක තමයි ඒක කොච්චර වේගයෙන් වාතය හරහා ගමන් කරනවද කියලා බලනකොට ඒක වාතය හරහා ගමන් කරන වේගය කොච්චරද කිව්වොත් දී ඇති චිත්තක්ෂණේ එක තැනක දෙයා ඉන්නේ දෙපොලක තොම්පොලක ඉන්නවද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් වේගෙන් යන්න පටන් ගත්තා. එතකොට නන් ලෝකල් මෙතනත් ඉන්නා වගේ ඒ වෙලාවේ මෙතනත් ඉන්නවා. මොකද ඒ තරම් වේගෙන් මෙයා යනවා. මේක බලන්න ගියාට පස්සේ ඒකට තීරණ පටන් ගත්තා. මේ මට්ටමට විද්‍යාව ගේනකොට අනිත්‍යතාවය කියන එක කිරි ගහට මොල් ගහින් යනවා. බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැන් පොත් ලියන්න පටන් අරගත්තා. මෙතෙක්කල් විද්‍යාව නීත්‍ය කරගෙන මේ දෙයයන් ආංශේ මොකද්ද මෙව්වා. උන්ද හැමවපු පොඩි මේක තමයි අණු නෑ නෑ නෑ නෑ පරමාණු නෑ නෑ නෑ නෑ අණු කිරණ නෑ නෑ නෑ නෑ මේකයි කිය කිය පල්ලයට යන්න යන්න මේ කියන කිරණයේ නැත්නම් හිතත් වැඩි අංශු පොඩි අපි කියන ක්වොන්ටම් එකක ලකුණු දෙකයි තියෙන එක්ක වේගය එක්ක බර. ඒ වේගය බලන්න ගිය මිනිස්සයාට තේරුණා ඇත්තටම මම මේ දැකලාද කතා කරන්නේ මේක ඒ තරම් වේගයෙන් වෙනස් වෙනවා. පස්සේ තව මිනිහෙක් කිව්වා. ඒක නම් ටිකක් කැතයි කරපු කතාව හැබැයි. ඌ යන්ත්‍රය හැදුවොත් වේගය බලන්න ඌට පේන්නේ වේගය තමයි. මොකද ඒක මැට්ටා. ඌගේ ඔළුව හදලා තියෙන්නේ ඒ වේගය බලන්න විතර. ඌට පේන්නේ බලන්න ඕන දේ තමයි. යන්ත්‍රේ මොන જાති කෙරුවත් ඌ බලන්න හදන එක තමයි පේන්නේ. ඒ ඌගේ පොඩකම තමයි කණ්ණාඩියෙන් පේන්නේ. ඌ හදාගත්තොත් යන්ත්‍රයේ බර බලන්න ඌ බර විතරයි දකින්නේ. ඒ බලන්න හිතනකොටම වේගය බැලීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා ඌ යන්ත්‍රයෙන් බලන ඌගේ තියෙන මැට්ට මැටි ගතිය, මෝඩ ගතිය, ඌගේ දෘෂ්ටිය විතරයි කියන්නේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් ආර්යයන් වහන්සේ නමකට මේ අංශු දිහා බලන්න යන්තරේ පූර්ව නිගමන නැතුව එයාගෙන් එන්න පුළුවන් යම් කිසි විදියෙ නව නිෂ්පාදනයක් ඉන්න විද්‍යාඥයෝ දෙහෙරම මැට්ටෝ. බලන්නේ මේක වේගය බලන්න ඕන කියලා කල්ැතුවම හිතාගෙන යන නිසා වෙන්නේ වේගය තමයි. කල්ැතුව හිතාන කිව්වොත් බර බලන්න ඕන කියලා උඩ පේන්නේ බර තමයි. ඒ නිසා what you see that you are. ඔබ බලන්න යන දේ උඹට පේනවා. ඊට පස්සේ පොත් පිටු ගණන් ලියන්න පටන් අරගත්තට පේනවා මේ භාවනා කරන්නේ නැති යථාභූත ඥානෙ නැති කෑදර මානකාර මේ මමේ කියා ගන්න මේ යක්ෂයෙකුට මොන දේ පෙන්වත් ඒ මාසය දෙන අර්ථකතනය එයාගේ තියෙන දෘෂ්ටි හැටියට තමයි යන්නේ. දැන් ඒක විද්‍යාඥයන්ට පේන්න පටන් ගන්න තියෙනවා අවාසනාවන්තය ඒ උනට අදත් පන්තියට යන භෞතික විද්‍යාව ඉගෙන ගන්න පොඩි එකාට අර පරණ පචේ පරණ විදිහටම ගන්න. විද්‍යාඥයෝ හොඳටම දන්නවා මේක බොරු කියලා. එහෙම පෙන්වන්න පුළුවන් ගතියක් නැහැ. ඒ නිසා විද්‍යාවේ විනාශය නැත්නම් විද්‍යාවේ කෙලවර අවුරුදු 20කට ඉස්සෙල්ලා ලියලා තිබ්බා. මේකට හොඳක් නම් වෙන්නේ නැහැ. ඉස්සරහට එන්නේ ඒක විසීම වලිගේ කහ ගන්නවා. මොකද මේක තුල තියෙන්නේ තණ්හාවෙන්, මාන්නේ, දෘෂ්ටියෙන් යුක්තව මේ දේවල් දිහා බලලා මම දන්නවා ඔබ දන්නේ නැහැ කියන කතාවක් මිස මේ දේ බලන්ඩ රූපේ දේශ බලන්ඩ ක්‍රම වේදයක් තියෙනවා. ඒක තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒක තමයි අපි සාමාන්‍ය පවතින තණ්හාමාන දිට්ඨි වලින් බලන වෙනුවට මේ මධ්‍යස්ථ හැඟීමෙන් බලන්න පුදුරන්සේ වචන තුනක් පාවිච්චි කරනවා. පස්සති ජහයති යෝනිසෝපපරික්කති. ඊශා පෙන පිටුවක් යනකොට ගඟේ ගලාගෙන ඒක දිහා බලන්න පුළුවන් නම් මේක අයිති කරගන්න අදහසින් හෝ මේක නැති කරන අදහසකින් තොරව නිච්ඡායති මේක විනිවිද දකින්න පුළුවන් නම් කියන්නේ පෙන පිටු පිට පිටනට හදන අහලවට්ටම නෙවෙයි අතුලට කියලා බැලුවොත් ඕකේ තියෙන දේවල්ද හුලන්ද කියලා බැලුවොත් ඔය වැඩි තියෙන හුලන් අතුලේ තියෙන දේවල් ඔක්කොම අත ගන්නකොට කුඩු වෙලා යනවා එසේ යෝන්සෝප පරික්කති කියන විදිහට ඥාණයෙන් සලකලා බැලුවොත් පිටින් බැලුවොත් මේ පෙන රූපෙට පෙන පිට හැඩයක් තියෙනවා යම් යම් අදහස් ඇති කරනවා එතකොට වෙන් කරලා බැලුවොත් වෙන් කරන්න කරන්න මේ විදිහ හැඩයක් ගන්න තරම්වත් වෙලාවක් ඉන්නේ නැහැ. ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වගේම මම මේක දැක්කා කිව්වට මම මෙතෙක් කල දැක්ක පිටලෙල්ල විතරනේ. මේක නිජ්ජායනය කරනකොට, ජායනය කරනකොට, යෝනසෝපරික්ෂණය කරනකොට තමන්න තේරෙනවා මේ බැලුන් දෙකක් තියෙනවා. සම්මතේ පිටින් පේන බැල්ම සහ ඇතුළට කෙලකෙන බැල්ම. ඒ සම්මතේ පිටින් පේන බැල්මට අපි සම්මුති බැල්ම කියලා කියනවා. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා බලනකොට පරමාර්ථ ධර්ම කියලා කියනවා. මේ දෙක අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනසට ඉඩ තියලා බලන මනුස්සයාට යෝග අවචරයයි කියනවා. ඒ වෙනසක් නැතුව ඉන්න බලන මනුස්සයාට පුත්තජනයයි කියලා කියනවා. අපි බලන ඕනම දෙයකට අඩු ගානේ අඩු ගානේ පැතිකඩ දෙකක් තියෙනවා සම්මුත වශයෙන් සහ පරමාර්ථ වශයෙන්. දැන් යෝගාවචරයට එහෙම කියලා හිතලා රූපයක් අරගෙන ඒක හැම පැතිකඩම බලන්න ඕනේ කියලා බලන යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ පුංචි අභියෝගයක් කරනවා. පැතිකඩ දෙකක් නෙවෙයි 11ක් තියෙනවා. දැන් විද්‍යාවත් අහම්බෙන් වගේ ඇවිල්ලා තියෙනවා මේකට නෙවෙයි 11 dimension කියලා ඕනම වස්තුවකට පැතිකඩ ඉස්සර අපේ කිව්වේ දිග පළල උස කියන ත්‍රිමාණය විතරයි. ඊට පස්සේ ආවා යථාර්ථය කියන පැතිකඩත් ආවට පස්සේ හතර මාන රූපය ඇවිල්ලා තිබ්බා. දැන් ඒක 11 මානයකට ගිහිලා තියෙනවා මේ ක්වොන්ටම් වාදී ආවට පස්සේ ආනේක දිහා බලනකොට ඒ මට්ටමට ගිහිල්ලා මෙව්ව කතා කරන්න හෝ පෙන්වන්න අද ලෝකේ හදලා තියෙන විද්‍යාගාරයක් ඒ වටවලල්ල විතරක් හැතැම්ම 27ක් වටේ යනවා. විද්‍යාගාරේ තියෙන්නේ පොළවෙන් මීටර් 100ක් යට. මොකද ඒ කරන වැඩ නිසා මොන විදිහේ නරක විකිරණ ශක්තිය ඇති වෙයි දන්නේ. ඒ ඒක එක රටකට දරන්නත් බෑ. ඒ තරම් විශාල විද්‍යාගාරක ඉඳලා තමයි මේ තාමේක ක්‍රියාත්මක කරන බයයි ඒගොල්ලෝ මොකද කෙරුවට මොනවා වෙයිද දන්නේ. බුදුරජාණන් වහන්සේට මොකක්වත් ප්‍රතිබුන්නේ. අවුරුදු 2600 කලින් උන්වහන්සේ කිරිය ඇතුළට ගිහිල්ලා බලලා මේ බාහිරේ හයිඩ්‍රජන් හීලියම් බලන්න ගියේ මේ තමන්ගේම කය මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාවේ දිහා බලලා මේ පේන එකෙන් අතරුනේ නැහැ. ඒක උපපරීක්ෂණය කරනවා නැවත නැවත ඒකම බලනවා. නැවත නැවත ඒක බලන්න බලන්න පරණ එක එnde end වෙනස් ආන්නේ වෙනස් තමයි භාවනාව කියන්නේ. නැත්නම් එකම දේ එකම විදියට තියෙන එක නෙවෙයි. එකම දේ එකම විදියට තියෙන තමයි සම්මුතිය කියන්නේ. ඒකෙන් තමයි මනස පටලවා ගන්නෙ. මේ හැමදේම වෙනස් වෙනවා කියන හැමදේම වෙනස් වීම තමයි දුක පිණිස පිටන නිසා බැලීම ඉපා කරනවා කියන එක එතකොට ඒ රූපේ විතරක් නෙවෙයි ආත්මේ බලන මය ළඟත් නැහැ කියන එක බංකොලොත්කමක්, නාස්තික දෘෂ්ටියක්, උච්ඡේදවාදයක් කියන එක කියලා දීලා ඔක කියනකොට උඹට ඒකාන්තයෙන් එපා වෙනවා. ඔක බලනකොට උඹට ඒකාන්තයෙන්ම නිෂේධනයක් වෙනවා. නිසා සද්ධාහ පොඩ්ඩක් අරන් ඵලයන්. සීල පොඩ්ඩක් අරන් ඵලයන්. සතිය පොඩ්ඩක් අරන් ගිහිල්ලා සද්ධාවෙන් සීලෙන් සතියෙන් යුක්තව රූපේ දිහා බලන්න. අචීත අනාගත පච්චුප්පන්න වශයෙන් බලනකොට ඒ කෙනාට ඒ දකින වෙනස් වෙන ස්වභාවය සද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න ශීලේ වැඩි වෙන්න වැඩි වෙන්න සතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ වෙනස් වෙන සුළු ගතිය විපරිණාම ස්වරූපයේ උත්ව ආභවතා කියලා මේ තියෙනවා මේ නැති වෙන ගතිය පේන්න පටන් ගන්නවා ඒකට මේ ඉන්දියාවට යන්නවක්වත් එහෙම නැත්නම් අපි මේ මේ පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙන්නවක්වත් එහෙනම් ඔක්පැන සාත්‍ගේ බුද්ධඝංකාරය කියලා ලියලා තියන්නවක්වත් නැත්නම් එහෙම පේන එක වළක්වන්න පුළුවන් වෙන බලවේගයක්වත් මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා පෙන පිටක් දක්වලා පුදුරජානන්සේ සඳහන් කරනවා මහනි මේ පෙන පිට වගේ රූපය වෙත වෙත ඒකේ අතීත අනාගත පච්චුප්පන්න කියන මේ විපරිණාමය කාලානුරූපව යමක් වෙනස් වෙන ස්වරූපේ දක්නාසුලුව යමකට බලන්න පුළුවන්. එමනේ මේක මෙහෙමම තියෙන්න ඕනේ කියලා බලන වෙනුවට ඒක තිබිලා නැති වෙනවා අනිත්‍ය වෙනවා විපරිණාමයටපත් වෙනවා පරිණාමයට යනවා රූපාන්තරණයකට යනවා කියන බැල්මේ බලන්න පුළුවන් නම් ඒක තමයි මෙතන බුදුරජාණන්සේ දෙන පණිවිඩය මේ රූපයේ කාලයට අනුව පැතිකඩ තුනක් තියෙනවා අතීත පැතිකඩ වර්තමාන පැතිකඩ සහ අනාගත පැතිකඩ ඊට පස්සේ ඒ කාලමානෙන් මෙහාට ආවට පස්සේ ඇතුළත පිටත කියලා පැතිකඩ දෙකක් තියෙනවා දැන් මම මේ කියා ගන්න රූප කියලා જાතියක් තියෙනවා දැන් මම සාමාන්‍ය බුද්ධ ධර්ම උගන්වන්නේ උද්දම් පාදතල අදෝ කේස මත්තකා තච පරියන්තං පූරං කියලා. පාතලයෙන් උඩ කෙස්වලේ යට හැම සීමා කරගත්ත ප්‍රදේශය අපි අජ්ජත් කියලා ගන්න. මේ පැඩේට. එයින් පිට දේවල් බහිද්ද කියලා ගන්න. ඉතින් මේ රූපය දන්නේ මම ඉන්නේ මේ භාවනා කරන කාගේ අජ්ජත්ද බහිද්දද කියලා රූපේට එහෙම කිසිම තැකීමක් නැහැ. ඒ ධාතු කොටස දන්නේ මම ඉන්නේ ගෑනු වර්ගකද මම ඉන්නේ පිරිවැඟකද මම ඉන්නේ ආදරයකට ලක් වෙලාද තරහට ලක් වෙලාද කියලා මොකද එයාට ඒක වැදගත් නැහැ. ඒ නිසා මේ රූප අපි වර්ණනකනකොට අතරූපෙන් කෙලස් උපදවනකොට අනිවාර්යයෙන්ම ඇතුළත පිටත කියලා දෙකට බෙදා ගන්නවා. මේ දෙකම අවබෝධයට එක හා සමාන වැදගත්. අපි අභ්‍යන්තර රූපයක් දිහා බලලා යම් අදහසක් ගත්තා නම් ඒක අනිවාර්යයෙන් බාහිර රූපෙට දාලා චද්දත්තං කායේ කායනුපස්සී විරති බහිද්ධාවා කායේ කායනුපස්සී විරති අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විරති කියලා සංසන්දනාත්මකව එහෙම නැත්නම් මේ සාපේක්ෂතාවයට දාලා බලපු නිසා බුදුසසුනේ විතර මේ වගේ විද්‍යානුකූල ක්‍රමයක් උගන්නව කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා යම් වෙලාවක අපි මේ භාවනා මධ්‍යස්ථානයේ ඉඳගෙන යම් භාවනා පිළිබඳ ආපෝදයක් ලැබුවා නම් අපි ගෙදර ගියාට පස්සේ ඒ තමන්ගේ පිට දේවල් වලින් ලැබෙන ඒ අවබෝධය මේ භාවනාවේ ලැබි සමාධියට බාධාවක් කියලා හිතන්න එපා. ඒක අනිවාර්යයෙන් බාහිර දේවල්වලට යොදලා බලන්න ඕනේ. බැලුවේ නැත්නම් විපස්සනා වෙන්නේත් නැහැ. යෝනිසෝමනසිකාරයක් වෙන්නේත් නැහැ. යෝගාවචරයක් වෙන්නේත් නැහැ. ඒ නිසා යම් කිසි කට්ටිය අර ඇතුළත යම් වෙලාවක රූපය පිළිබඳ අලුත් අලුත් ප්‍රතිකට හම් වෙනකොට ඒක හෙල්ලෙන්නේ නැතුව එහෙම නැත්නම් බාහිරට යන්න වෙන්නේ නැතුව යන්න වුණොත් ඒක මහා කාලකන්නිකමක් කියලා හිතාගෙන බාහිර රූප වලට වෛර කරලා අභ්‍යන්තර රූප විතරක් අල්ල ගන්න හදනවා. එතකොට මේ සාපේක්ෂතාවය ඉන්නේ නැහැ. ඒකෙම ඕලාරික සුකුම අවස්ථා දෙකක් තියෙනවා රූපවල. ගුරුසු වෙලාවක් තියෙනවා සිවුම් වෙලාවක් තියෙනවා. ඕනෙම දෙයක්. ඉතින් ඒකෙදි අපි සමහර වෙලක ඕලාරික අවස්ථාව හොඳයි කියනවා. සමහරට සුකුම අවස්ථාව හොඳයි කියනවා. උදාහරණයක් වශයෙන් ආනපාන සති භාවනාව හරි පිම්බි මැකිලිම හරි කරනකොට ඉඳගත්ත ගමන් ඒක දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියලා බොහොම ඕලාරිකෝ ගොරෝසුව කරකසව පේනවා. ටික වෙලා ගන්න ඒකම රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති කියලා assume වෙනවා. ඊට පස්සේ ඊටාම සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. ඉතින් යෝගාවචරයා දාන්නවනම් මේ රූපේ පැතිකඩ මාරීමක් මිස ඕලාරික වෙලාව සතිය හොඳයි. මධ්‍යම වෙලාවේ හොඳ නැහැ. නොපෙනී ගියොත් එමේ සතිය නොපෙනී ගිය ආදි වගේ මොඩ අදහස් වලට එන්නේ නැහැ. යදන සතියෙන් බලා ඉන්නකොට මේ ඕලාරිකෝ පෙනී හිටන වෙලාවක් තියෙනවා. මධ්‍යම පෙනී හිටන වෙලාවක් තියෙනවා. ඊටාම සුකුම පෙනී හිටන වෙලාවක් තියෙනවා. තුනටම සමහිත දානකොට අපි කියනවා විපස්සනා කරනවායි. අර කොහොඳයි මේක හොඳයි කියලා තෝරන්න කිය ගමන් අපි අපි විහිං අපිට ලැබෙන තොරතුරු කපා හැරෙනවා. ඒ වගේම මේ රූපේ දිහා බලන ඉන්නකොට ආසස් ප්‍රසස් රූපේ කියලා අපි ගනිමු. ඒකට බොහෝම ප්‍රිය වෙන වෙලාවක් වෙන. හොඳට උඟ කාලයකට පස්සේ මට දැන් ඔන්න හුස්ම රැලි 7-8ක් එක දිගට පේනවා කියලා ඒකට සතුට ප්‍රබෝධේ ප්‍රීණනේ පහළ වෙනවා. හැබැයි එතකොට ඒකට බාධා කරන අනිකුත් රූප වලට ද්වේෂය පහළ වෙනවා. කැස්සොත් ද්වේෂයට ආව. දොරහයෙන් වැහුවොත් ද්වේෂයට ආව. වැස්සොත් ද්වේෂයට ආව. ඒවත් රූප තමයි. හැබැයි මේ අල්ලගෙන ඉන්න රූපේට තියෙන මේ ප්‍රනීත භාවය නිසා ඒකට බාධා කරන හැම එකටම හීන භාවයක් පහළ වෙනවා. ඒ වගේම මේ ආනාපානෙන් බල බල ඉඳලා දවසක හිතනද ආනාපානසික විනාඩි 25ක් ඉන්න පුළුවන් කියලා එපා වෙනවා. මෙහෙර ආසාවෙන් මුලිච්ච කරගත්ත ආපాతගත කරගත්ත ආනාපානෙ ආදුනිකයා ධිකට මානපානෙ පේනකොට එපා වෙනවා. ඉතින් යෝගාචර මනාප වෙලා විතරයි හොඳයි. එපා වෙන වෙලාවේ ඒක මේ කාලකන්නිකමක්ය, සතිය නැතිකමක්ය, සමාධි නැතිකමක්ය කියලා කියන්න ගත්තොත් එයාට මේ රූපය පිළිබඳ අර 11 පැතිකඩ දැකන්න හම්බ වෙන්නේ නැහැ. සමහරලාට ඊටාම ඇතුළට වෙන වෙලාවක් වෙනවා ආනාපානෙ. සමහරට ඒක විස්ථාපනය වෙලා පිටතට යනවා. මේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉඳ ගන්නකොට යෝගාවචරයා ඇද්ද ගැරලා හරි නැත්තම් බලන්න මේ හැපෙන තැන අල්ලගත්තයි කියලා හිතමු. උත්තර රොට්ටේ නාසිකාග්ගේ කියලා ඔක සඳහන් කර දෙන උඩුතල මැත්තේ හෝ නාසිකාග්‍රේ තියෙන කියලා හොඳට භාවනා කරන තමන්ට තියෙන එක මොලේ මැදට මැදට මැදට මැදට යන. නිකන් හරියට මේ විස්ථාපනය වෙනවා. සමහරවිට මේ ඈත හැතැම්ම ගණන් වගේ බඹ ගණන් එළියට යනවා. ඉතින් යෝගාවචරය මේක සැක කළොත් මේ හොනපාන දිහා බලාගෙන ඉන්නකොට එයා නිකන් ඔරලෝ ඔරලෝසු බට්ටේ පැද්දෙනවා වගේ ඉච්චර වේගෙන් නන් නෙවෙයි. සමහරට එන්නේ එන්නේ ඇතුළට යනවා. තමන්ට එන්නේ එන්නේ වෙනතට යනවා. ඉතින් යෝගාවචරයට වන්නාස්කාග්‍රේ දැකිච්ච ආස්වාස ආස්වාස් ප්‍රස්වාසයේ ඒත් අපි ආස්වාසය කියමු වරක දකුණාස්පුටට ගියොත් එයා කලබල වෙන්නේ නරකයි ඒක විස්ථාපනය වෙන එක අනිත්‍යතාවයේ එක ලකුණක් නැත්නම් අනිත්‍යතාවයේ පැතිකඩක් ඉතින් ඒ නිසා කවදා හෝ අරමුණක් බලලා මූල ඉඳගෙන ඉන්නකොට හෝ සක්මන් කරනකොට හෝ ඒ අරමුණේ වෙනස් වෙන බව අතීතනාගත පච්චුප්පන්න වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් ඇතුළත පිටත වාතයෙන් ප්‍රිය අප්‍රිය වශයෙන් දුර ළඟ වශයෙන් බැලුවොත් එතන බලන ක්‍රම පස්සට බලන ආකාරය 11ක් තියෙනවා. අන්න 11 දැක්කේ නැත්නම් බුදුරජාණන්සේ කියනවා ආනපන දැක්කයි කියලා යාර කියන්න අයිතියක් නැහැ කියලා. ඒක නිසා මේ 11 ආකාරය දකින්ද එක දිගට ආනපනට ඉන්න දෙන්නේ නැහැ. සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඉතින් එතකොට අපි මේ ආනාපානට බාධා කරන එකට ද්වේෂ කරපු ගමන් හිත ආයේ අවුලකටපත් වෙනවා. ඒක නිසා පුළුවන් නම් කවදා හරි ආනාපාන ඉස්සරහින් යන ගමන් කරනවා. එනකොට තමන්ට සද්දයක් නිතරම හෙන්න පටන් ගන්නවා. ඒකෝර දැන් ආනාපානෙ නැතුව හරි කමන්නේ. නැත්තම් සද්දේ පෙන්න තැන හරි ගමන මේ සද්දේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බලන්න පුළුවන් නම් ඒ සද්ද රූපයේ ගොරෝසු සියුම් බව බලන්න පුළුවන් නම් ඒ සද්ද රූපේ අජ්ජත් බහිද්ද බලන්න පුළුවන් ඒ සද්ද රූපේ මනාපමනාප බව බලන්න පුළුවන් මේ සද්ද රූපේ දුර්ලංග බව බලන්න පුළුවන් නම් ඉතින් ඒකත් රූපේ 11 ආකාරය තමයි. Taman අර මානසිකාරය යොදව ගන්න ඉස්සරහදී පුරිත්‍ති රූපේ නෙවෙයි. නමුත් අවස්ථාව හැටියට මතුවෙච්ච ඒ රූපයෙත් අවස්ථාව හැටියට එයා පෙන්වන්න හදන පැතිකඩ බලන්න ගත්තොත් ඒ ලැබෙන ඥානය කෙලින්ම නැවතත් ආනාපානට ආදේශ කරන්න පුළුවන්. එතකොට යෝගාවචරය පැමිණෙන හැම කරදරයකින්ම ද්වේෂය ඇති කරලා සලෝකසා දාලා නැගිටලා යන්න යන්නේ මේ රූපයක් යම් කිසි විදිහකට Tamanට ඉදිරියට ආවනම් ඒකේ ඉන්නේ කර්මජ හේතුවක් නිසා. ඒකේ ඉන්නේ චිත්තජ හේතුවක් නිසා. ඒකේ ඉන්නේ උතුජ හේතුවක් නිසා. ඒකේ ඉන්නේ ආහාරජ හේතුවක් නිසා. කියා ඉන්නේ බණක් කියලා දෙන්නේ. ඉතින් අපි මේ මම ගත්ත ආනාපාන හොයන්න එපයි කියලා අයින් කරන්න කිය ගමන් එතන දේශී මාර්ගලයක් ඇවිල්ලා යෝගාවචරයා පමගාලේ පැටලිච්ච හිවලෙක් වගේ මීයා කරණගේ මී වැද්දේක ඔළුව වටේ මී මැසි පොදිය කරකෙන්න වගේ මාලා අවුලකටපත් වෙනවා. එيشා මොකද්ද ඉදිරියට එන්නේ? එන එකේ අතීතනාගත පච්චුප්පන්න ක්‍රමේ බලන්න. ඇතුළත පිටත බව බලන්න. ගොරෝසු සියුම් බව බලන්න. මනාපමනාප බව බලන්න. දුර ළඟ බව බලන්න. මේ සැරේට ඉස්සලා සැරේ ඒ බුරුම ගිය වෙලාවේදී ඒ ශාන්සේ බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ රූප කියන්නේ කවදාහක පේන එකක් නෙවෙයි. රූප තමයි පේන්නේ හෝ දැනෙන්නේ ඒක ඍතු ගුණය නිසායි, ආහාරජ ගුණය නිසායි, චිත්ත ශක්තිය නිසායි, කර්ම ශක්තිය නිසායි. රූපයක් රූපයක් වඩටපත් වෙන්නේ මේ හේතු හතර නිසා. එහෙම නැතුව රූපේ කොහොමඩක්වත් පේන එකක් නෙවෙයි කියලා. ඉතින් මම පොත්පත්වල කියවලා තිබුණා මේ ලෝකේ තියෙන මේ ශක්තිය රූප රූප හෝ සත් රූප හෝ ගන්ධ රූප හෝ රස රූප හෝ පොට්ටබ්බ රූප හෝ බාටපත් වෙන්නේ අපේ හිත ඒකට ගැටුනොත් විතරයි. එහෙම නැත්නම් ඒවා ශක්ති වශයෙන් තියෙනවා. ඒක ධනක් බරක් ස්ථානයක් නැති වෙනවා. ඒ නිසා මගේ හිත තමයි මේ ලෝකේ තියෙන ශක්තිය වලින් මේ සත් රූප ගන්ධ රූප හදාගන්නේ. ඒ නිසා හිත තැම්පත් වුණොත් ඊවත් එක්ක අපිට ගැටෙන්න දෙයක් නැහැ. ඒවා ස්වභාවික විශ්ව ශක්ති බාටපත් වෙනවා කියලා ඉතින් ඒ ඔය කාරණා කියපු විද්‍යාඥයන්ට අවුරුදු 200ක් සැලකුවා. යාකව ලෝකේ සූප කියලා දෙයක් නැහැ. තමන් බලන හැටියට තමයි පේන්නේ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. තමන්ට ඕනේ කුණු හරපයක් හොඳයි කියලා හිතුවොත් හොඳයි තමයි. ආයෙකට මේ කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා මේ දේවල් ඒ බවටපත් කරගන්නේ අපේ හිත. දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා හිත විතරක් නෙවෙයි කර්මජ හේතු තියෙනවා. ඍතු හේතු තියෙනවා. ඍතු ගුණය ආහාර. ඉතින් ඊට පස්සේ පුද්ගලිකව හම්බෙච්ච වෙලාවේ මම කව සාංශ මේක මම බරපතල ප්‍රකාශයක්. ඒ මොකද මේක මේ හිත නිසයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියන එක මනෝපොබ්බංගමයි කියන එක මනෝසෙට්ටයි කියන එක මනෝමයයි කියන එක අපි අහලා තියෙනවා. දැන් ඔබ වහන්සේ කියනවා හතරම කියලා. ඉතින් ඒ නිසා මට පොඩ්ඩක් පුද්ගලිකව මේක පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මේක ඔබ වහන්සේ හිතාමතා කියන දෙයක් නැත්නම් සරුවචනාති කීප එකක්ද කියලා. ඊට පස්සේ කේන්ති කියලා කිව්වා මට කියලා හිතන තරම් මම බුදුලිලා නැහැ. ඕක තමයි අපිට පොතේ උගන්වන්නේ. රූප රූප බවටපත් වෙන්නේ මේ හේතු හතර නිසායි කියලා. මම කතාවේ මේ හිත නිසා නම් දීක මනාපමන පව වෙනස් වෙන බව මට අර පොත් වලින් කියලා පොඩ්ඩක් අහුවෙලා තියෙනවා. ඒක නිසා මට නිදර්ශනයක් දෙන්න. ඒ රූප තියෙනවා ඒක රූප බව වැටහෙන්නේ මේ කර්මජ චිත්තජ උතුජ ආහාරද හේතුවක් නිසා. හේතු නැත්තම් රූප තිබුණට ලෝකේ අපිට අදාළ වෙන්නේ අපිට මුලිච්ච වෙන්නේ නැහැ. අපිට ආපాతගත වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම මට මේ මේ ආහාරජ හේතුව පෙන්වන්න කොහොමද ආහාර නිසා මේ නැති රූප ඇති බවට පේන ගතිය ඊට පස්සේ සයිඩෝ කිව්වා අපි බඩේ කොයි වෙලාවෙත් මේ පාචක තේජෝ ධාතුව තියෙනවා ආහාර දිරවන තේජෝ ධාතුව පණ තියෙන ශරීරයක තියෙනවා බත් වැටිච්ච ගම මේක පැහෙන්න පටන් ගන්නවා එතකොටයි තේරෙන්නේ බඩගින්දර කියන එක බත් නැති වුණත් ආහාර නැති වුණත් බඩගින්න එනවා. ආහාර වැටිච්ච ගමන් ඒ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා නැති වෙලාවේ පෙනී අකුල ගත්ත නයික් වගේ ඔහෙ ඉන්නවා. එතකොට අපිට අදාළ නැහැ. බඩගින්න අදාළ නැහැ. ආහාරයක් වැටෙනවා. ඉතින් මම දිගින් දිගටම පහුරු ගෑවා. කොහොමද මේ ඍතුජ හේතු කර්මජ හේතු බලපාන්නේ කියලා. ඊට පස්සේ කොයි එක එහෙම කරන්න බෑ. එනේන මොනම හේතුවක් මොනම රූපයක් Taman ළඟට ආවත් ඒ එන්නේ හේතුඵල ධර්මයකට. උඹට ඕන දේවල් නේ උඹට කරදර කරන්න එව්වයි නෑ උඹට කරදර කරන්න රූපෝට ඕන කමක් නෑ උඹ ඒකට කරදර වෙනවා මිසක් ආ ඒ නිසා එනේන රූපයකට එන තාලෙට ඉන්න කියලා මේ එන්නේ මොකා මොන මොන හින්දුවක් කියලාද මොකාට නටාගෙනද මොනකට රංගපාණ්ඩද කියලා බලන්ඩ ඉවසන් නැතුව එනේන රූපෙට වෛර කරොත් ආනපාන කරනකොට සද්දයක් යනකොට ඒකට වෛර කරනවා ආනපාන කරනකොට වේදනාවක් ආවත් ඒකට වෛර කරනවා ආනපාන කරනකොට හිතවිල්ලක් ආවත් ඒකට වෛර කරනවා මේ ආකාරයට වෛර කරන්නේ නැතුව ආනපානේ තමයි අපේ මූල කර්මස්ථානේ. ඒක යට කරගෙන ඒක තලාව බාගෙන මොකක් හරි එනවනම් ඒ ඉන්නේ අපිට බණක් කියලා යන්නයි. ඒ නිසා මේ පේන දේ 11 ආකාරයේ බලනාසුලුව බලන්නේ නැත්තම් එහෙම නැත්නම් මේ එන දෙයට එන්නකොටම මූණ පරස් කරගෙන අරියාදුවට තියාගෙන කේන්ති ගිහිලා දඟලන පටන් අරගත්තොත් අපිට මේ ආනාපානෙ ළඟ තියෙනවා එන කරදරේ දුර තියෙනවා කියන ළඟ දුර සම්බන්ධතාවය බලන්න වෙන්නේ නැහැ. නැත්තම් එන කරදරේ ළඟ තියෙනවා ආනාපානෙ දුර තියෙනවා කියලා මේ සම්බන්ධතාවය බලන්න අනිවාර්යයෙන් පොර පිටියට ආනාපානෙත් එක්ක ප්‍රතිමල්ල වේක් දාන්න ඕනේ. ඒ ප්‍රතිමල්ලෙත් එක්ක ආනාපානේ පොරාලනකොට තමයි ආනාපානේ පැතිකඩ 11ක් පේන්නේ. නැතුව ආනාපානේ තනි වෙලා ඉන්නකොට පේන්නේ නැහැ. ඉතින් සා භාවනා කරගෙන කරගෙන මේ අර ලක්කන උපනිච්ඡාන කියන පැත්තේ අරමුණෙහි වෙනස් වෙන සුළු බව කියන ලක්ෂණය ත්‍රිලක්ෂණේ පළවෙනි ලක්ෂණය බලන සුළුව භාවනා කරන එකනට සද්ද හොයාගෙන යන්න එපා. අපි සද්ද නැත්නම්කට ගියත් කර්මානුරූපව සද්ද ඇහෙනවා. නැත්නම් ඒ තියෙන කර්ම කර්ධය ඇවිල්ලා කන පීරි ගන්න. කර්මානුරූප එක එක දේවල් වෙනවා. ඊවට වෛර කරන වෙනුවට මේ පැමිණිච්ච දේ ආනාපානත් එක්ක සංසන්දනය කරලා සාපේක්ෂව බලන්න පටන් අර ගන්නවා නම් ඒක නාට කොඩි ගහයටත් භාවනා කරත හැකියි. ගෙන්දකම් පොළොවේත් භාවනා කරත හැකි. ඒ මොකද යා යන්නේ යෝනිසෝමනස්කාර යෝනිසෝප පරික්ඛති. එහෙම නැත්නම් මේ එනේන දෙයත් එක රණ්ඩු වෙලා නෙවෙයි. නමුත් මේක අමාරු යෝගාවචරය. ආධුනිකයට හරි අමාරුයි. ඒ නිසා අපි ආධුනිකයන්ට භාවනා මධ්‍යස්ථාන හදනකොට වැඩි රූප જાති හිත විසින රූප නැති. ගෝස වෙන සද්ද නැති. ගන්ධ රස කරදර නොකරන පහසත් හොඳ මධ්‍යම පහස දීලා තමයි ආනාපාන තීර කරගෙන යන්න කියන්නේ. නමුත් හැමදාම ඔම හුරතල් කරගෙන ඉන්න බෑ. හැමදාම පැලේ තවානේ තියන්න බෑ. හැමදාම ලෙඩා ඉන්ටෙන්සිව් කෑනුවිට් එකේ තියන්න බෑ. එයාට සනීප වෙනකොට ටික ටික ටික ටික ඒ පැමිණෙන අනිකුත් රූපත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එව්වත් රූපම තමයි. ඥානපාණි කරන්න හදනකොට විවිධාකාරයෙන් එබිකම් කරන උකුළු මුකුළු පාන මේ හැම රූපයක්ම නිවන් දොරටුවක්. නමුත් එන එක ද්වේෂ කරන්න කියොත් මගේ පුද්ගලික අදහස නම් එයා මේ සමාධියට තියෙන කෑදරකම නිසා තමයි මේ එකම අරමුණකම ඉඳ තියෙන ආසාව තියෙන්නේ. එයාට විපස්සනා හරියන්නේත් නැහැ. එයා මේ දෙවිදියකට රූපේ බලන්න පුළුවන් කියලා දන්නේත් නැහැ. ඒ නිසා ඒ එන හැම රූපයක්ම පණිවිඩකාරයක්. එන හැම රූපයකම සාසනයක් තියෙනවා, පණිවිඩයක් තියෙනවා. ඒ නිසා ඒ ආවට පස්සේ එලවන්න එපා. බදා ගන්න යන්නත් එපා. ඒක එන්නේ ඉස්සලා ආනපානේ කොහොමද? දැන් ඇවිල්ලා කරදර කරනකොට ආනපානෙ කොහොමද? ඒ ඇවිල්ලා ගියාට පස්සේ ආනපානෙ කොහොමද කියලා මේ අතීතනාගත පච්චුප්පන්න වශයෙන් බලනවනම් එයා ළඟ ඉන්න ආනපානෙ පිටේ ඉන්නකොට කොහොමද? ආනපානෙ ළඟ ඉන්නකොට මෙයා පිටේ ඉන්නකොට කොහොමද? මේන කරදරේ ගොරෝසු ආනපානෙ සිවුම් වෙනකොට කොහොමද? ආනපානෙ ගොරෝසු මේ කරදරේ සිවුම් වෙනකොට කොහොමද කියලා මෙන්න මේ දෙක ගලපන්න පුළුවන්කම පුළුවන් තත්වයකටපත් වුණොත් මම කියනවා මේ වගේ රිට්‍රීට් එක 100 200 සාර්ථකයි. ඇත්තටම වැඩමුළුවකින් එච්චර අපිට ගෙනියන්න බෑ. වැඩමුළුවේ මෙච්චර බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන මෙන්න මෙහෙම දැක්කිරීමේ හැකියාවක් මනුස්ස මොළයේ තියෙනවා. කරුණා කරලා මේක පටු කරන්න එපා. මූල කර්මස්ථානය තියාගන්න. හැබැයි මේ තදාකාලික හැමදාම මූල කර්මස්ථානයක ඉන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක මේ ලෝකේ නෙවෙයි. එහෙනම් දුක තියෙන එකක් නෙවෙයි. වඩාම ප්‍රකට ලේෂිමික තෝරගන්න. ඒ තෝරගෙන යනකොට ඒකට පැමිණෙන අතුරු බාධා යෝනිසෝපපරික්කති. නොදකින් නොපතන් නොදොමකින් කියන ක්‍රමේ නෙවෙයි. එනදී මූල කර්මස්ථානට මොන විදිය බලපෑමක් කරනවා. ඒ කරදර තියෙද්දිත් මූල කර්මස්ථානේ රැකගෙන දියටින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ. ඒක ඇවිල්ලා ගියාට පස්සේ ආය මූල කර්මස්ථානට යන්න පුළුවන්. නැත්නම් ඒ කරදර කරද්දිත් මූල කර්මස්ථානේ මුළු ගැන්විලා හෝ කොනක මුල්ලක තියනවාද කියලා බලන්න පුළුවන් ගතිය ආවොත් ඒ යෝගාවචරය ඕනෙම අවස්ථාවක Tamanට ගොඩීමේ ක්‍රමයේ ගැලවිඥාව දන්න යෝගාවචරය. නැත්නම් එනේන එකට ආට චෝදනා කරන එනේන එකෙන් හිත පීඩා ගන්න එක්කනට මේ අද තියෙන වගේ තරඟකාරී සමාජයක කවදාකවත් තැනක් ගන්න බෑ. අද තියෙන්නේ අපිට බොහොම තරඟකාරී සමාජයක්. ඒකට ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍යයි. කාටවත් ගෙනත් දෙන්නේ නැහැ. තමන්ගේ උපයන්න ඕන. ඉතින් බුදුචානන්සේ මේ භාවනාවේදී ඕක උගන්වන්න හදනවා කියලා අපි හිතන්නේ. නමුත් මේ රූප කර්මස්ථානයේ පිළිබඳ යම් කිසි කෙනෙකුට දක්ෂකමක් හැකියාවක් පහළ වුණොත් යාට තියෙනවා බුදුරජාණන්සේ සමස්තම උගන්වනවා. උගන්වන්නේ ආනාපාන වගේ එක අරමුණක් අරගෙන හැබැයි යාට නටන්න අරිනවා. යාට බාධා වෙන්න අරිනවා. යාට පටල නැතනකට ගියාට පස්සේ හොඳට බලන්න මගේ සතිය හෙල්ලුම් කරනවද? මූල කර්මස්ථානෙත් එක්ක ගනුදෙනුව සම්බන්ධතාවය කැඩෙනවද? නැත්නම් රැළ කුණාටුව ඉවරුණාට පස්සේ කුණාට වෙලාවෙදී නම් අපි නැව නැතර කරගෙන ඉන්න ඕනේ. කුණාට ඉවරුණාට පස්සේ ආයෙ නැව පදින්න අපිට පුළුවන්. කුණාට වෙලාව පදින්නත් එපා. කුණාට වෙලාව නැංගුරන් දාලා ඉන්න. මේ කුණාට ආවට පස්සේ නැව පදින්න. ඒ වගේ ඕනේ බාධාවක් එන වෙලාවේදී කලබල කරන්නේ නැතුව ඉන්න. දැනගන්න දැන් තියෙන මූල කර්මස්ථානේ නැතුව කලබලේ බාධාව ඉස්තර ඉස්තාවර වෙලා. ඔක යනවා. ඊට පස්සේ මූල කර්මස්ථානේ මොකක්ද වෙන්නේ කියලා බැලුවොත් ඒ යෝගාවචරයට මේ රූපේ කියන එක රිත්ත කංචේව කායති තුච්ඡ කංචේව කායති අසාර කංචේව කායති කියලා මේක තුච්ඡයි රුත්තයි අසාරයි කියලා හිතනවා. නමුත් මුළු දවස පුරාම අපි කරන්නේ රූපෙටමයි ආසාව. හම්බ කරන හරියක් රූපමයි. ඒකට කියනවා භෞතික වාදය කියලා. ඒ නිසා අපි දරුවන්ටත් රූප හම්බකරනද ගෙදෙට්ට වැඩි වැඩියෙන් රූප රූප කෙනක් දාන කෙනාට අපි කියනවා හොඳ දරුවයි කියලා. හොඳ ශබ්ද රූප කොටක් ගෙනලා ගෙදර දානවනේ ඒත් පොසත් දරුවෙක් තමයි. හොඳ ගඳ සුවඳ જાති කෙනක් වෙනවනම් හොඳ රසමස ඔළු කෙනක් වෙනවනම් හොඳ යාන වාහන කොට්ට මොට්ට පස්සට විල්ලුද කෙනක් වෙනවනම් අභෝම බෝසත් කියලා බාර ගන්න. ඉතින් ඒ විදියට මේ රූපේට ආශ කරන ගමන් මේ රූපේ රිත්ත කංචේව කායති තුච්ච කංචේව කායති අසාර කංචේව කායති කිව්වහම මේ ඔළුව රබර් පටියක් ඇද්දා වගේ දෙකට ඇදලා දානවා. ඒ මුළු සංසාරේ පුරාවටම කෙරුවේ මොකද්ද? මේ රූප හම්බ කරන එකනේ. ඒකල කාල් මාක්ස් බයින්. ඒකල්ල කියනවා මේ භෞතිකවාද කතා කරන්න යනවා අපේ මේ ලංකාව ශ්‍රී ලංකාව බුද්ධ ආගම කියලා ඉන්න හැමනියෝ සේරම භෞතිකවාද. එක එක්කත් ගැලවිලා නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් මේ හිමීට බිම්බෝම්බයක් තමයි ගෙනල්ලා තැම්පත් කරලා තියෙන්නේ පුළුවන් නම් වාඩි වෙලා ඉඳපන් ඩෝන් ගන්නකොට ඔය මෙතෙක් කල් තියා හිටපු මේ භෞතිකවාද එල්ලුම් කරන නිසායි හුඟක් භාවනාවට කැමති නැන්නේ. එක්කෙනෙකුටවත් ගැලවෙන්න බෑ. මොකද අපිට මේ රූපෙට තියෙන ආශාව රූප වස්තු මේ බෝසත්කම කියලා එකතු කරන මේ භෞතික වස්තු අපි සදා සම්මතයක් වශයෙන් බාර ගන්න තියෙනවා. හැබැයි එයාට පොඩි අභියෝගයක් තියෙනවා. රූපය අගය කරන හැම කෙනාගේම බයලජ්‍ය දෙක හොදපාලුවට යනවා. භෞතිකවාදයේ ගරු කරන ද්‍රව්‍යාත්මක දේවල් ගරු කරන සුඛපභෝගීත්වයේ ගරු කරන පාරිභෝගිකවාදයේ ගරු කරන හැම චිත්තක්ෂණයකම බයලජ්‍ය දෙකට වසන්න බැරුව පැත්තකට යනවා. ඒ නිසා අපේ දරුවන්ට, රටට, ජාතියට, ආගමට මේ භෞතික සම්පත් අසීමිතව ලබා ගැනීම සඳහා සාධාරණ අසාධාරණ දෙකම හොඳ නරක දෙකම තියාගෙන කෝක හරි ගමන්නේ ඉදිරියට යනවායි කියලා කියන්නේ බයලජ්‍ය දෙක නැති. අවුරුදු 200ක් මිනිස්සු අපසට ගියා. මේ තාක්ෂණය නිසා. මේ අපිලාට හම්බෙච්ච අලුත් නව තාක්ෂණය නිසා අසීමිත රූපතව්‍ය වඩන්න පටන් අරගත්තා. බයලජ්‍ය දෙක පැත්තකට ගියා. ඉතින් ඒ නිසා දායාදයක් වශයෙන් අපිට අසහනෙ ලැබිලා තියෙනවා. ආතති ලැබිලා තියෙනවා. වැඩි වැඩි පෝසත් ආයත වැඩි වැඩි ආතති ලැබිලා තියෙනවා. වැඩි වැඩි පෝසත් ආයත වැඩි වැඩි අසහනෙ ලැබිලා තියෙන ඒ වුණත් ධර්මයේ සාර්ථකයි ධර්මයේ සත්‍යයි. කවදා හෝ Tamanට අඩු ගන්න මේ නිවන පැත්තක තියලා මේ වර්තමානයේ තියෙන අසහනෙ නැති කරගන්න ඕනේ නම් ආතති නැති කරගන්න ඕන නම් රූපයක් දෙස ඒ කියන අතීතනාගත පච්චුප්පන්නං වා ඕලාරිකං වා සුඛමං වා අජත්තං වා බයිද්ධා වා දුරේ වා සාන්තිකේ වා හීනං වා පනිතං වා කියන ක්‍රමයට බැලුවොත් අඩු ගානේ ඒ බලන චිත්තක්ෂණේ අසහරි නැති බව ඒ බලන චිත්තක්ෂණේ ආතතිය නැති බව මානසික රෝගයකට එන්නේ නැති බව කයට පරණ කර්මයක්වත් ප්‍රතිසන්දෙන්න බැරි බව තේරුම් ගත්තොත් තේරෙයි බුදුහාමස මේ අල්ලලා දෙන ක්‍රමය ඒකාන්ත සනාතනික නිවනට යන්න ඉස්සෙල්ලා ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් නිවන කියන එක උඹට කැපද නැද්ද උඹට පුළුවන්ද බැරිද උඹට ඒකට පින තියනවද නැද්ද කියන එක අපට බොඩුව ගොඩක් කල යන්න ඉස්සලා කියලා දෙනවා. එනිසා මේ පුංචි ක්‍රමය චිත්තක්ෂණ වශයෙන් හිත අඩු ගානේ රූපික මේ විදිහට පවත්වන ක්‍රමයෙන් අපි ධර්මය කිට්ටු කරගත්තොත් ඒක බුදුහාමරණස් කරන ලොකු ගෞරවයක් වෙනවා. ඒ වගේම තමන් පිට පරෝපදේශ රහිතව තේරුම් ගන්නවා. මානසිකාර්යයේ මේ රූපේ තියෙන තාක්කල් මගේ හිතේ අසහනේ නැහැ. මගේ හිතේ ආතතිය නැහැ. මගේ හිතේ මානසික රෝගේ ඉන්නේ නැහැ. ඉතින් මේක කොච්චර ප්‍රසිද්ධද කියනවනම් අද ඇමරිකාවේ බුද්ධ ආගම කියන්නේ ඔච්චරයි. ඒගොල්ල සතිය සමාන අටකින් උගන්වනවා මෙච්චර ගාණක් අරගෙන ඒකල පෙන්වනවා මෙන්න බලන්න ඔයාලඟ තියුණු අසහනේ මේ කාලය ඇතුළත මම නැති කරා ආයෙත් රූප වලට ආශ කරුවොත් ආයෙයි ආයෙ රූප වලට ආශ කරනකට වෙනුවට මේ රූපයේ ආධිනව බලන සුළු හිටියොත් ඔයාලට දිගට යන්න පුළුවන් හැබැයි ඒක කියන්නේ ඒගොල්ල මේක බිස්නස් පුඩිසම් එකක් කරගෙන මොකද මේ ආතතිය නැති කිරීමේ තරම වැදගත්. නමුත් අපි මේ වගේ වැඩමුළු සංවිධානය කරනකොට අපි මේක මතක් කරාට මේක නෙමෙයි අපි අවසාන ඵලෙ. අපි මේකෙන් ටික ටික ටික ටික යාට වගකීම අතර බාර දීලා මෙන්න මේ විදිහට ගත කළොත් චිත්තක්ෂණ වශයෙන් ගොඩ දාන්න පුළුවන්. දවසට චිත්තක්ෂණ කීයක් තමන් ගොඩ දාගත්තද? පරියන්කේදී කොච්චර වෙලාවක් සතියෙන් රූප දිහා බලන්න පුළුවන්ද කියන එක වැඩෙනවනම් ඒකට භාවනාව කියලා කියනවා. ඒ තමයි භාවනා කියන්නේ වඩනවා කියන අදහස. ඒ නිසා උත්සාහකරනද මේ රූපයක් දිහා බලන ස්වරූපයේදී අපේ හිත උපදේශ නැති වුණොත් නිත්‍ය සංඥාවෙන් බලන්න. උපදේශය කියලා කියන්නේ මේක අනිත්‍ය සංඥාවෙන් බලන්න. මේක දුක්ඛ සංඥාවෙන් බලන්න. අනාත්ම සංඥාවෙන් බලනකොට රූපේ සම්පූර්ණ වෙනස් කාලයකට පෙනී හරි ගංගී ගහගෙන යන පෙන පිටුවක් දෙස ඒක තුච්ඡතෝ රිත්තතෝ අසාරතෝ විතර බලන්න නම් පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ කියන විදිහට එක සැරේම අතු පිට බලලා බෑ. නැවත නැවත යොදන්න ඕන එකට අපි අනුපස්සනාව කියලා කියනවා. ඒකට විපස්සනා කියලාත් කියනවා. ඒ නිසා මේ දන්නේ නැති දෙයක් මම මේ කියලා දෙන්න හදරව නෙවෙයි. කවුරුත් මේ වෙනකොට මූලධර්ම වශයෙන් පිළි අරගෙන ඒ ජීවන රටාව වශයෙන් සමානට අපි හුරස් වෙලා තියෙන දෙයක් මම මේ මතු කරලා දෙන්නේ. ඒ නිසා මේ භාවනාවේ ගත කරන කාලය තුල වැඩමුළුවේ ගත කරන කාලය තුල මේ බුදුචානන්සේ පෙන්න චීන කන්නාඩිය දාලා ඒ රූපයන් වෙත මූල කර්මස්ථානයේ දේශ 11 ආකාරය දක්වන්නා සුළුව ත්‍රිලක්ෂණයේ දක්වන්න නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම ස්වરૂපේ දක්වන්නා සුළුව අනිච්ච සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් බැලීම සඳහා මේ ධර්ම දේශනාව ධෛර්යයක් චිත්ත ශක්තියක් පාඩපත් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා